ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඳුනේ අද අපේ භවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ මේ අවස්ථාවේ කාලෙක මිලලා තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවකට ඉතින් ඒ සඳහා පෙර සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා ඒ සවල් සටහන අපිට ලිඛිත ප්‍රශ්න ටික පටන් ගන්න පුළුවන් ඒ අතරමැදි කාට හරි වෙනත් ප්‍රශ්න ප්‍රකාශන කිවිචමක් කියනවනම් ඒ සභාවේ ඉදිරිපත් කරන්නයි කියලා දැනුවත් දැන් සාකච්ඡාවක නාමයෙන් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒ සඳහා ඒ අපේලා තියෙන මයික් එක පාවිච්චි කරනවා නම් ඒ ප්‍රශ්නත් වාර්තාගත වෙන නිසා ඒක සැසීමේ සසකාන්ත පිට මේක සමාදෝවේ විශේෂ ආහාර කෙනෙකුට ඒක අංග සංස්කාරයක්පත් වෙන නිසා හැම කෙනාම පුළුවන් තරම් ඒ මයික් එකට මයික් එක පාවිච්චි කරන්න නැත්නම් ඒ සඳහා ඒකට කතා කරන්න ඉලිලා සිටිනවා ආයේ මේ මූලික අඳුනාගීමෙන් පස්සේ මේ ලිඛිත ප්‍රශ්න දෙකේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ප්‍රශ්නේ මේයි ගරු ස්වාමීන් වහන්සේ ධර්මදේශනයේ සඳහන් වූ පරිදි වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේ අතහරින්න යන අදහස තවදුරටත් පැහැදිලි කරමින් ගෞරව නමස්කාරයෙන් ඉල්ලා සිටිමි මේක ඇත්තටම අපි හැඟුම් අවශ්‍යනේ ඒක නැත්නම් වාදයකට එහෙම නැත්නම් සාකච්ඡාවකට හොඳ මාතෘකාවක් මේක සර්වඥාන්සේ ජීව බලකම සඳහන් කරලා තියෙනවා කොතනින් වුණත් පටන් ගන්න පුළුවන්. පටන් ගන්නකොට ඉදිරියට යනකොට ප්‍රස්තාවල් ඉදිරියපත් වෙනවා. අපිට හම් වෙන ප්‍රස්තාවේදී තමයි දැනට ඉන්න දේ හොද වුණාට ඊට වඩා හොඳ දෙයක් දැකුවම ඒකට යනවා. ඒ පුද්ගලගේ නිවන් දැකීම අභිවෘද්ධිය නැතර කරනවා බලවේගයක් උකේ. නමුත් වඩා හොඳ ප්‍රස්තාව ආපෙලාදී දෙතවර වෙනවා නම් දැනුත් ඉන්නේ හොඳ එකේ. වඩා හොඳ එකක් තියෙනවා පස්සේ කරන්න පුළුවන් කියලා. ඉතින් යාට වෙන මොන ආශිර්වාද ලැබුණා ඒ අත්හරින ප්‍රස්තාව නිසා වෙන පාඩු මලක් කරන්න බෑ. ඒ නිසා අවදිභාවයෙන් ඉන්න කෙනාට අප්‍රමාදී ඉන්න කෙනා සතියේ ඉන්න කෙනාට හොඳටම හොඳ දේ හොඳ නරක දේ හොඳ දේ වඩා හොඳ දේ කියන තුන හොඳ ලස්සනට පේනවා. ඉතින් ඒකෙදී දැන් තරම් ඉන්නේ හොඳතර වුණාට ඒක ඉතාම ආයාසයෙන් ලොකු ගැටයකින් තමන්ගේම ප්‍රයෝගයෙන් උපයාගත්තට ඊට වඩා අර්ථ දෙය දකින්නකොට ඒ සඳහා යන්න බැරිකමක් තියෙනවා නම් හොඳට බැලුවොත් පිට කෙනෙක් නිසා නෙවෙයි තරංගයේම මේ කාරණා කාරණා බලලා දැක ගන්න බැරිකමයි තියෙන නිසා සබතනාසේ සීලය අති සීලය ප්‍රතිස්ථාපනය කරන්නේ. චිත්ත භාවනා අති චිත්ත භාවනා ප්‍රතිස්ථාපනය කරන්නේ. ප්‍රඥා භාවනා අති ප්‍රඥා භාවනාවෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. ඒක සීලයක පිළිහිටන්නේ හොඳ දෙයක්. නමුත් එතනින් නතර වෙන්න බෑ. අතිශීලයෙන් පැතිල හදාගෙන බලලා සොයලා කලහක් කරනවා හැකි ඉක්මනට අධිශීලයට යනවා. චිත්ත දහමා කරන කෙනා නීවරණයකට පත්වලා උපචාර සමාධිය අත්පා සමාධිය කියා ගන්නවා කියන පොඩි දෙයක් නෙවෙයි බොහොම ලොකු දෙයක්. ඕකට දෙයක් කොහොම හොඳ දෙයක්. නමුත් එයාට අධිචිත්ත භාවනා වැටෙනවා නම් ජීවිණි ගත්තේ කුසේ මේ කොහොම නිදහස කරන පැත්තක දාලා ඒ අධිචිත්ත භාවනාවට යනවා නම් ප්‍රඥා භාවනා එක්කන ඉන්න කෙන අධි ප්‍රඥා භාවනාවට යනවා නම් කුසල කුසලයේ ඉන්න කෙන අධි කුසලයට යනවා නම් මේක පුදුමාකාර ශීඝ්‍ර ගමනකින් කෙටි මාර්ගයකින් සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් අපේ තියෙන නොදැනුවත් කරන එහෙම නැත්නම් ප්‍රමාදී අසත්‍ය නිසා අපි ඔක්කොලන් හොඳ එකේ ඉන්නවා කියලා හිතුනවා මේ වඩා හොඳදී පිළිගන්න. ඉතින් එතකොට ඒක අපේ අභිවෘද්ධියට කිසි කෙනෙක් නෙමෙයි බලපාන්නේ Tamanම මේ වඩා හොඳේ ගන්නා දුන්න ගතිය මේක ඒ සලායන විභංග සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඉදම් නිසා ඉදම් පජහතු කියලා. මේ නිසා මේක අතහැරමක් කියන මූල ධර්මයේ උදාහරණයක් කියනනම් නිමවක නගින කෙනා උද තියෙන අඩිය අල්ලගෙන ඒකට ගොඩ උන හෙට වෙනකොට යඩපඩිය අතයි. යඩපඩිය ඉඳලා ඊගාකට ගියාට පස්සේ ඊගාපඩියට යන්න පුළුවන්. ඒක යනකොට ඒක අල්ලගෙන ඊගාපඩිය අතයි. දැන් තමන් ඉන්න දැන් තමන් ඉන්නේ ඔත පොළොට වැඩි උස්සගෙන මේ මේ පඩිය පිටින් තමයි ඒ ඒ ලී කැල පිටින් තමයි. නමුත් ඒ ලී කැල අතාරියේ නැත්නම් උඩ පඩිය කරනවා. උඩ පඩිය ඇල්ලුවේ නැත්නම් යඩපඩිය අතාරිනවා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ඉදිමගේ ජීවන ලබන්න නම් උදේ කල්ලට බව යටේ කතායි. උදේ කියලා කියන්නේ වඩා හොඳ එක. යටේ කියලා කියන්නේ හොඳ එක. හොඳ දේ කතා කරන කතාවෙන් ඉහළට යනකොට මේ නිසා මෙයාට හරියට ඒ සලායතන විභාග සූත්‍රයේදී සර්වඥාන්සේ ඒ උත්තර තැන ඉඳලා අරියත් මාර්ගය දක්වා එකක් ඉවර 36 විස්තර කරනවා. ඒ 36 විස්තර කරන විස්තර කොහොමද කරනවා මේකට වැඩි මේක හොඳයි. ඒකේ නාමය මේක අරගෙන ඒක ඉන්නකොට ඊට වඩා හොඳ එක වෙනවා. ඊට වඩා ඒක හොඳයි. ඒකේ නම මේක අතයි. ඊට ටික වෙලා කරන ඊට වඩා හොඳ එක වෙනවා. ඒකේ නම මේක අතයි. මේ මේ මේ තමයි මේ ගමන යන්නේ. ඒ නිසා එක තැනක ඉඳලා මේ පරිපලේ මේ පෙතේ මේ ප්‍රගතියේ එක තැනක ඉඳලා යම් කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තරහ කරලා උත්තරය දෙනවනම් ඊට පඩිය පඩිය පල්ලා පඩිය නිකරන්නේ උත්තරේ වළංගුත් නැති තේරෙන්නේ නැහැ අදාළ. මෙතනින් කරා විතරයි තේරෙන්නේ. ඊට උඩින් එකට තේරෙන්නේ නැහැ. ඒ නිසා හැම තැනදීම මූල ධර්මයේ තේරුම් අරගෙන ඊ ගාවට මේක වැඩිය අඩු ගැටුමකින් යුක්ත වැඩි විස්රාමයකින් යුක්ත වැඩි හුදකලාවකින් යුක්ත තැන පේනවනම් අවස්ථාවක් නොබහින්න තරකයි ඉක්මනට ඒකට ළඟාවීම සඳහා කලියුත් කරන්න ඕනේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපවත් වෙන කිච් වෙනකොට ඒ යෝගාවචරයන්ගේ බලපෑම නිසා අඩු ගන්න මාසෙකට එක බණක් කියන්නේ කියලා ඉල්ලීමක් කරා. නමුත් ලොකු ශාස්ත්‍රයේ එක දිගට එහෙම බණ කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. වයසයි අනිතික වර්ධි වස්තු දුර්වලයි. ඒ කෙසේ නමුත් ඒ දවසක් වෙන් කරගෙන අපි සංඝයාස ඔක්කොටම උදේ 8 ඉඳලා 9 වෙනකන් ගොඩ ධර්ම දේශනාවක් කරගෙන ගියා. කොහොම හරි එතකොට මම ලොකු ශාන්තික වත කරේ මම ගබඩාවෙත් වත කරා මොකක් හරි කරලා බණ මම පටන් ගන්නකොට කැසට් එක දාලා රෙකෝඩ් වෙන්න හදලා කියලා මම ගියා මම එනකොට මම විනාඩි 5ක් 10ක් තමයි කැසට් එක දාලා නැහැ බණ ගියේ බණ වාර්තා වුණේ කොහොමද ඒක නිසා ඒක වාර්තා කරගන්න බැරි වුණා ඒකෙදී ලොකු ස්වාමීන් වහන්සේ අන්තිමට මේ දන්නේ අපි දන්නේ ලොකු ස්වාමීන් වහන්සේ අපවත් දෙය කියලා අන්තිමට කිව්ව බණදී කිව්වේ වෙළඳපොළ දැක්කට පස්සේ ඒ වෙළඳ පොලේදී නියම වෙළඳාම කරලා ලාභ ලබා ගන්න බැරි කරගන්න නැතුව වෙළඳ පොල ඉක්මලා ගිහිල්ලා වෙන තැනකදී අයියෝ අතනම් විතර බඩුටික වුණාගත්තා නම් මට හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන් වුණා නේ කියලා පශ්චාත්තාප වෙන වෙළඳ පිටසක් වෙන්න එපා කිව්වා මේ පිටස. හම්බෙච්ච වෙලාවේ බිස්නස් එකලා ලාභ ලබා ගන්න කිව්වා. අන්නලා ගිහිල්ලා චා. අවුනාන කියලා කියන්න එපා කියලා ඒක තමයි අන්තිම කිව්ව බාර. ඒක අපිට වාර්තා කර කර නම් දෙන්නේ ඒක දෛවගත සිද්ධියක බොහෝම ලෙන්ගතු කිව්වා. මේ අවස්ථාව අපිට නැවත ලැබෙන්නේ නෑ. ඔබ අතාරින්න නම් පුළුවන් පොඩි දෙයකට. නමුත් ඊගාදාසියේ පොඩි දෙයක් වෙනුවෙන් අතාරපු ඒ වටිනා වටිනා වඩා හොඳ දේ ගැන කල්පනා වෙනකොට අපිට කාටවත් දොස් කියන්න බෑ. දොස් කියන්නේ තමන්ගේම නොදැනුවත්කම. තමන්ගේම තියෙන අවිද්‍යාවට නිසා නිතරම සර්වඥාසී ඉදන් නිස්සයි ඉදම් පජහත මේ නිසා මේකට ඇරෙනවා. වඩා හොඳ දේ නිසා හොඳ දෙයකට. ඊට පස්සේ ටික වෙලාවක් මේක ඉන්නොත් ඊට වඩා හොඳ දෙයක් හම්බ වෙනවා. ඒ දේ නිසා මේකත් අතහැරෙනවා. අනමිතිය කතාව මම කියන්නේ හැලති අනමිති අනමිති කාර්යයන් කතාව ඒක මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපමාකත් වෙන්නනවා. කොහොමද සාමාන්‍ය ගමේ තියෙන අනමිති කතාව තමයි දෙන්නේ ගමකින් පිටත්ලා යනවා කියලා හම්බ කරගෙන ඉන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා වැටෙන්නේ බොහොම දුර පළාතක මේ හන වලින් කෙඳි කියන ගමකට. ඉතින් මෙතන ශිල්ප ඉගෙනගෙන ආපහු එන්න හදනකොට මේ මිනිස්සු විශාල හන මිටි මිටි දෙන්නට තෑගි දෙනවා. ආපහු දෙදගෙනුවට ගෙනියනවා. අම්ප මගට එනකොට ඒගොල්ලෝ ගමක් හම්බ වෙනවා මේ කපු කටින ගම. ඉතින් ඒක මනසේ කිව්වා මේ හන මිටියට වැඩි හොඳයි කපු ටිකක් කපකුල ටික ගත්තනම් කියලා ඒක ඉල්ලහනවා අර මිනිස්සෙගේ මේ අහන මිටිය දුන්නොත් කපකුල කොච්චර දෙනවද? ඒක ඔච්චර අහන මිටිය ලොකු නම් අපිට දෙන්න පුළුවන් කපකුල ටිකයි. මොකද කපකුලින් ඊට වැඩිය සුඛභෝගී පිරිසිදුයි. ඊට පස්සේ එක්කෙනෙක් කියනවා කමන්නේ. මට පාඩුවක් වෙන්න දෙයිද හාන ටික තියාන කපුටු මිටිය කපකුල ටික දෙන්න. එක්කෙනෙක් කල්පනා කරනවා මෙච්චර මහන්සිල හොයාගත්ත අහන මිටිය මොකටද කපකුල කොට ගනුදෙනු කරන්නේ? එයා අහන මිටියම තියාගෙන අනිත් මනුස්සයා කපකුල ටික එයාට බලාගෙන. ඉතල මඟට යනකොට ශේක දකින්න තැනකට හම්බ වෙනවා. ශේක් ශේක් වැඩ කරනවා. ඊට පස්සේ කියනවා ඒ මිනිස්සු එතන කෙනා මයිලකට තියෙන ආරමිටියක්. අනිත් කෙනා කියනවා මයිලකට තියෙන කපුළු. එකින් කැමැතිද ගනුදෙනු කරන්නේ. එදකට කපුළු කාර්යය කියලා කියනවා විචර කපුළු මිටියක් මගේ සහැල්ලුවේ තියෙන මේ කපුළු වලට කොච්චරක් ඡේද දෙනවා. මේ මිනිස්සු කියනවා කපුරුන් ගන්න සේද දෙන්න බෑ සේදේට වඩා. එච ආරකන්න පිට විදිහට සේද ටිකක් දෙන්න. අර හනමිටි කාර්ය හිතා ගන්න බෑ. චි. ඒක හරි කැත වැඩි මගේ අර මූලික දිනාව හනමිටිය මේ විදිහට පාවා දෙන්න බෑ කියලා මම හනමිටියව කරේ තියනවා. ඊගාට දැන් යාට තියෙනවා සේද රෙදි කියන කරක් ආවෝ. ඉතින් අර මනුස්සයා සේද නූල් වෙනකොට රෙදි ටිකක් ගන්නවා. ඒකට යටතේ ඊටතේ පොඩි ටිකක් හම් වෙන්නේ වටිනාකමෙන් වැඩි ගෙනියන්න පහසුයි. ඔය ධර්මයේ අනුමිතියම කරේ කියන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ ඡේද නූල් වලට රන් හුයෙන් විදපු රේදා. ඉතින් මේ මිනිස්සු කියනවා මේ ඡේද රෙදිච්ච ගණන් කරන්න බෑ රන් හුයෙන් විදෙද්දී ඕම ගණන්. ඒ නිසා ওই ඡේද රෙද්දී මෙච්චර ප්‍රමාණයක් කරනකොට රන් හුයෙන් විද මෙන්න මෙච්චරක් ගේන්න කියලා. ඊට පස්සේ ඒක කමන්නේ කියනවා මේ පාඩුවක් කරන දෙන්නේ ගණිත කරලා ගෙදර එනකොට මේ මිනිස්සු රත්තරන් ගන්නේ. මගදී කිසි වේශක් නැතුව අර මිනිස්සු දිගටම ආනමිකේ තමයි කරේ කියන්නේ. ඉතින් ඒකදී මේ මේ නිදර්ශනයේ සාරය මහකාශ්‍ය මහරහතන් වහන්සේ පෙන්නනවා ඇස්සල්ලාම ඇත්තටම ඉස්ලාම් පටන් අරගන්නේ අනමිකෙමුත් නෙවෙයි වේලිච්ච ගොම බෑග් එක බෑග් එකළු අරගෙන ඉන්දියාවේ තියෙනවා මේ ගොම වේල්ල තමයි දරට ගන්න ඒ මිචිකළු පටන් ගන්න ඉතින් අන්තිමට එනකොට එකිනෙකා වතරම් කියනවා නැත්නම් එකිනෙකාව ගොම වේලිච්ච දෙන්නේ නැගටි වැස්සක් පරිදි වැස්සට වැස්සට ගොම්මිටි අරගෙන ආව මිනිහාගේ ඔළුව පුරාවට ගොම දිය වෙලා පැක්කෙදීගෙන බොහොම දුකසේ ගමනට ආරම්භ කරත්තන් ගියා. ඉතින් ඒ වගේ තමයි මේ ශාසනය හැම වෙලාවෙදීම කිසිම තැනක නතර වෙන තරක් නැහැ. අම්බලමක් මේකේ නැහැ. හැම වෙලාවෙම අවදීන් ඉඳලා ඊට ඉස්සරහට යන අවදි භාවයේ, උච්චන භාවයේ, ආසන්න භාවයේ, අප්‍රමාද භාවයේ චිත්තක්ෂණයක් හරි බිම තිබ්බනම් අනිවාර්යෙන් අපාය කියලා. අය කිසිසේත්ම අතරමැදක්. එන්නතරපව කිව්වා සංසමේ සමාජවාදී නෝනේ අම්බලම් නැති කියලා. මේකෙත් අම්බලම් නෑ. අතියද විතරක්. ඒක චිත්තක්ෂණයකට නෑ අපට මේ කෙලෙස් වල තියෙන පහර දෙන ප්‍රමාණත් එක බලනකොට උන්නේ ගමන් නෑ. මම කියලා විවිධ ගන්න කියලා ගන්නවා. තාත්තෝ අර සේරටම පිළිකාබෝ වෙනවා. ඒක විනාශ වෙන නිසා ඉසිකිදි ගත්තට වගේ හැම වෙලාවෙම එලෙපසීටින් ඉන්න සීයෙන් ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා මේක වඩා කෙටි මේක දක්ෂ මේක වඩා ඍචු පෙතතිය ඒ පෙත අපෙන් දැහිලා තියෙන්නේ ඒ මිනිස්සු වසංගන ඉන්න නිසා නෙවෙයි අපි හොයන්නේ නැති නිසා අපි ඉදිරිපත් වෙලා ඉදිරිපත් වෙනකොට ඒකට අප වෙලා කප වෙලා වැඩ කරන්නේ නැති නිසා ඉතින් අන්තිමට වාස්තව හම්බවන්නට වැඩ ඒක අපි දැන් නිසරමණේ ඉන්නකොට නිසරමණේ ගැන කල්පනා කරනවා මම. මේ එකිනෙක එක්කනේ තම තමන්ගේ පෞල් ගැන කල්පනා කරනවා, ආර්ථිකය ගැන කල්පනා කරනවා, නෑදෑ ගැන කල්පනා කරනවා. සංසාර ගමනේ අනාගතයි තනියම වෙන අපි තනියම යන්නේ. ඔය ඉන්න කට්ටියත් එක්ක කතා බහ කරලා වැඩ කරාට අදිසි තීන්දුවක් ගන්න ගියම කවුරක් කරන්නේ. ඇත්තටම බලාපොරොත්තු වෙච්ච මිනිස්සු අපිට ඒ වෙලාවට කඩුවේ කඩුවක් තමයි අතේ. එල්ලක බිල්ලුවට උනතර දොර වක් කරන්නේ. ඒ තීරිච්ච දවසේ බඩ බබෝ දනවනේ මුන්දලාට මෙච්චර ගන්න හම්බ කරගන්න. අසිනි බාවක සිංහ මේ සිංහයාට වෙඩි තියන්න පුළුවන් සිංහ බාවක පමණයි උන් හතර දෙන්නා. ඉතින් දරුවන් හින්ද මේ ඔක්කොම කරලා අන්තිමට දරුවන්ගෙම උල්ටා. ඉතින් මේකට මම වෙඩි දුක යන්නේ මොකද මම බදලා තිබුණා. මේ කතා කරන්න ගියාම මුළු කෑ මම මේ මට විතරක් අදාළ බණක් කියනවා කියලා. මමත් දරුවෙක් වගේ මතක තියාගන්න අම්මා කෙනෙක්ගේ ඒ කොයි එකත් එච්චරයි තමන්ගේ ඥානෙ පෑදුණා නම් ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා අය දෙපා කල්පනා කරන්න එපා ඒ අවස්ථාව ප්‍රයෝජන ගන්න ඒ සඳහා අවස්ථාව ලැබිලා අවස්ථාවට ප්‍රයෝජන ගැනීමේදී මම සහතික කරලා කියනවා ගෑනෝ හොඳයි පිළිමි නරකයි පිළිමි හොඳයි ගෑනු නරකයි කියලා වෙනසක් පැවිද්ද හොඳයි පැවිදිච්ච නැති එක්ක නන්දක වෙනසක් නැහැ. බෞද්ධය හොඳයි අබෞද්ධය කියන මනුෂ්‍යකම විතරයි. අවස්ථාව ලැබුණාට පස්සේ ආස්ථානෙන් අපකප වීමේ කිසිම ගැටලු පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. පැවිදි පැවිදි ප්‍රශ්නයක් නැහැ. බෞද්ධ බෞද්ධ ප්‍රශ්නයක් නැහැ. අල්ලගත්ත මනුෂ්‍යයා අවතනන්සේ ඉන්න කාලේ නිවන් දැකේ බෞද්ධයෝ නෙවෙයි. සමාජ බුදුහාමර බැන බැන හිටපු බමුණෝ නමුත් දැක්කා මෙතන සත්‍ය තියෙනවා කියලා ආයෙ දෙසරක් කල්පනා කරන්නේ නැහැ. ඒකයි ඒ නිසා ඒකට අපි ටික ටික ටික ටික අප කැප කරන්න ඕනේ හොඳ දේ වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේ අතහැරීමේදී අපිට එකයි අතහරින්න වෙන්නේ තමයි මෙතෙක් ගෙනාව රුචි අරුචිකම්. තමයි මෙතෙක් ගෙනාව මම කියාගත්ත පෞරුෂත්වය. එහෙම නැත්නම් මේ අබ්බැහිකත්වය. අත්ත පහකට වැඩක් නැති දුක. ඔය මරණ නම් අරසා කරන්න අයිතිවාසිකම් අරසා කරන්න ඉතිරි කියන කෙනෝය බුද්ධාර්ථ කණ්ඩික මේ ආත්මේ සීමා වෙච්ච බොහෝ පටු උපමාන ටිකක් විතරයි. ඒකෙන් ගැලවිලා වෙන ආත්මෙක ගියම ඔය කතර. දැන් මේ අයිතිවාසිකම් කරලා සකස් කරනදී එනිසා ඒකට නිසිතර කියන්න සමාජයම මඩන්න එපා. උල්ලංඝනය කරන්න එපා. නමුත් ඔය සීමා වැඩි දෙයකට ඕන තරම් ඒ වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේකට පිළිමේ සෙල්ලක්කාරකම ඒක නැත්නම් විශ්වාස හරියන්නේ නැහැ. විශ්වාස කරන මනුස්සයා දැනගන්නේ වැඩි ලාභ ගන්න හම්බෙන්න ගන්න වැඩියෙන් ආයෝජනය කරනවා. ගත්තොත් ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී අනිත්‍ය දකින විට අනිත්‍ය කියලා මෙනෙහි කරන්නද මම හරි කැමැති දැනගන්න මොකක්ද මේ අනිත්‍ය දක්නවා කියන්නේ මේ ප්‍රශ්න කරලා මම මතක් කරනවා සභාව දැනුවත් කරන්න කියලා මොකද්ද අනිත්‍ය දකිනවා ආනාපාන සතිය අනිත්‍ය දකිනවා කියලා කියන්නේ මොකද්ද කියලා කියනවනම් ඒක අපේ සාක්ෂියට හොඳ නඩුවට හොඳ සාක්ෂියක් වෙනවා නමුත් අනිත්‍ය දකිනවා කියලා කිව්වට ප්‍රශ්න උත්තර ගන්න අමාරුයි සක්මන් භාවනාදී මම දකුණ හැර තවත් පියවරක් මෙනෙහි කරන්නද නැහැ. සක්මන් භාවනාදී වම දකුණ හැර තවත් පියවරක් මෙනෙහි කරන්න ඕසනාවන තවනවා කියලා වාසිකේ පිළිතුරත් අපි එකතු වෙනවා. දෙවෙනි කොටසට මෙහෙම උත්තර දෙන්න පුළුවන්. සාහන එක දිගට විනාඩි 10ක් 15ක් මේ වම තිනුට වම දකුණ තින කරන දකුණ බව දාන්නවා. විශ්වාසයකුත් වෙනවා නම් තව විනාඩි 10ක් 15ක් කරගන්න මට මගේ හිත පිටපණින් එකක් නැහැ. පිට පැන්නත් වැඩි වල්මත් වෙන්න අපව ගන්න පුළුවන් කියලා අන්නේ විනාඩි 20ක් විතර කරලා විශ්වාසයේ ඉන්නකොට නම් වම ඔසවනවා තමයි දකුණ ඔසවනවා තමයි කියලා බැලුවා කරා. ඒක නැතුව පටන් ගන්නකොට කවදාකවත් එපා ඔසවනවා තමයි පටන් ගන්න ඔසවන යවනවා තමයි පටන් හැමදාම පටන් ගන්නකොට පටන් ගන්න වම තමයි. කොච්චර දිනුනත් ආධුනික මනසකින් පටන් ගන්න. එහෙම කරගෙන යනකොට විශ්වාසයේ ඉක්මනට එනවනම් තමයි විශ්වාසය ඒක පිට යන එකක් නෑ පිට ගියත් උන් ගන්න පුළුවන් කියලා එහෙමනම් කෙටි වෙලාවකින් පුළුවන් මම ඔසෝනා තබනවා කරන්න ඒකත් කරලා ටිකක් පුරුදු වුණාට පස්සේ හිත තහවුරු වුණාට පස්සේ ඔසෝනා යවන්න තමයි ඉතින් ඒ වගේ කියනවා මේ 1 2 3 පිළිවෙලක් ඒක හරියට කියනවා නම් මේ වාහනයක් පිළවනකොට ෆස්ට් ගියර් එකට දාන්න නැතුව සෙකන්ඩ් එකට දාන්න ඕනේ සෙකන්ඩ් එකට දාන්න නැතුව තර්ඩ් එකට දාන්න ඕනේ තර්ඩ් එකේ පිකප් එක දෙන්න හොඳ නැහැ එතකොට එන්ජින් එකට බර වෙනවා. ඒ නිසා පොඩ්ඩක් වෙලා හරි ෆස්ට් එකේ දුවලා සෙකන්ඩ් එකට දානවා. සෙකන්ඩ් එකේ ටිකක් දුවලා තර්ඩ් එකට දාපුවම එන්ජින් එකට බර වෙනවා. ඒක නිසා භාවනාවේදී හැම වෙලාවෙදීම කොච්චර දැනුම තිබුණා දැන් උපදිච්ච ළමෙක් වගේ දැන් ඉගෙන ඇවිදින්න පටන් ගන්න කෙනෙක් වගේ ආධුනික මනස ඒකට කියන්නේ ආධිකම්මික මනස කියලා හොඳ පොතක් ලියලා තිනවා Zen mind beginners mind කියලා ථේරවාදීන් ඔක්කොම පාඩම් ටික අරගෙන උජිටි සුසුකි ජපානයේ ලිව්වේ ඇමරිකාවේ සෑම බෞද්ධයෙක්ම මේකට කියලා කරා හැම වෙලාවෙම ආධුනික මනසක් ඇති කරගන්න ඒ ජෝර කාදාකවත් මානසික ආතතියක් එන්නේ කවදාකවත් ටෙන්ෂන් එකක් සින් මයින්ඩ් බිග්ිනර්ස් මයින්ඩ් හැම වෙලාවෙම බිග්ිනර්ස් මයින්ඩ් පුරුදු කරන්න ඉඳ ගන්න ඕනේ බිම පටන් ගන්න ගන්න ආනපාන සක්මන් කරනකොට මම දක්වන ඒක කරලා ඒකින තහවුරුවක් තමයි ඒක ටික දියුණු කරගෙන යන්න ඕනේ. එතකොට මේ ඔච්චර බිම වැටුණත් අනිදා සාය බිම කරන්න පටන් ගන්න. ඒකට ලොකු බරක් හිටිනවා. මොකද මම මේ ප්‍රශ්නේ කරගන්න අහා මේ කවුරුහරි මේ ප්‍රශ්නේ දෙකන මේ භාවනාවේදී අනිත්‍ය දකින්නවා කියන එක පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙනවා නම් මොන ධර්ම සාකච්ඡාවට පිළිමේ මාතෘකාවක් වෙයි. නැතුව මට මේ මම හිතලා කිව්වොත් මේ ප්‍රශ්නෙට උත්තරේ වර්ධිනවා. නිසා ප්‍රශ්න ප්‍රශ්න කරු කැමති නම් මේ මේ මොකක් අනිත්‍ය දකින්නවා කියලා කියන එක සභාවට ඉදිරිපත් කරන්න කියලා මම විශ්වාස කරනවා. නැත්නම් මේ ප්‍රශ්නේ අපි අතාරින්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආශ්වාස ප්‍රශ්වාස උස්මරල බලමින් සිටියේදී විනාඩි 5ක් 6ක් යන විට ආලෝකයක් මාවට පැතිරි කිසිම අරමුණක් නොදැනී ගියා. නිින්ද ගියක් නොවේ. ටික වේලාවකින් අරමුණ දැනෙන විටදී විටදී උස්මරලට හිත යොමු වුණා. නැවත ටික වේලාවකින් තද නිදිමතක් දැනෙනවා. ඒ නිසා මම නැගිට සක්මන් කළා. ඒ වැරදිද? ඇත්තටම මේක මේ ඒවල කීපයක් විස්තර කරලා කොයි එකද වැරදිද කියන එක දන්නේ නැහැ. මම හිතනවා නැගිටලා සක්මන් කළා කියන එක හරියට වැරදිද කියන එක වගේ තමයි ප්‍රශ්نين තේරෙන්නේ. කෙසේ නමුත් තවස්තරයක් මේ වෙන්නේ ගුරුසු අරමුණ ආයසිය. ආය ටිකක් කියලා සිව් වෙනකොට සිව්නට ආලෝක සහැල්ලු ගතිය, පහසු ගතිය, නිදිමත ගතිය. ඒක ටිකක් වෙලා ඉන්නකොට ආයෙ හැදක් ගොරෝසු වෙනවා. ගොරසලා ආයෙ ශිවු වෙනවා. ආයෙ ගොරෝසු වෙනවා. ආයෙ ශිවු වෙනවා. අන්න විදිහට මේකේ අවස්ථා දෙකක් විස්තර වෙනවා. ගොරෝසු අවස්ථාව විස්තර කරනවා, ශිවු වෙච්ච අවස්ථාව විස්තර කරනවා. ආලෝකයක් පැතිරුණා, නිවන ගැටයක් ආවා. ඊගලක ආයෙත් අරමුණ දැනෙනවා. අරමුණ දැනෙනකොට හුස්ම ගන්නලා දැනෙනවා. ඒකට දැනෙන්නේ ආයෙ ගොරෝසුට. ඊට පස්සේ ආයෙ ශිවු වෙච්චාම අර ඉස්සල වෙච්ච ටික වෙන ජවනිකාවකින් ආයෙ පෙන්නනවා. ඒක ඉවරලා දැන් අතර වෙන්නේ එතකොට ආයෙත් දැන් සූමෙන් ගොරෝසු වෙනවා ආයෙත් සූම වෙනවා ආයෙ ගොරෝසු වෙනවා ආයෙ සූම වෙනවා මෙහෙම ප්‍රස්ථාරයක මේ තියල පහල යන එකක් වගේ දිගින් දිගට දිගින් දිගට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වේග නඩු වේග යන ගමනක් තියෙන්නේ ඉතින් ඒක මේ ස්වභාව සිද්ධියක් රෝසුතිය දැකලා ඒක සිම් කරගත්තට ඒ සිම් වුණා නෙවෙයි ආයෙසට කුරුසුන ආයෙසිම් වුණා. ආයෙ වෙන ඒ වගේ දිගට දිගට යනවා. එක පරියන්කදී මේ අවස්ථාව බොහෝ වාරයක් දැක්කම තීරණ පටන් අර ගන්නවා මේ ලෝක සුරාම වෙන සංසිද්ධි වල මේ වගේ ගොරෝසු වෙන සිම් වෙන ගොරෝසු වෙන සිම් වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් අර අපේක්ෂා කරපු නැති නිසා මගදී සැක හිතිලා නැගිටලා සක්මන් කරලා තියෙනවා. නමුත් සක්මන් කළා වාඩි වුණොත් ආයෙත් මේක ඉතල ඇස්තිලා යන්න ඇස්තිලා ගියාට පස්සේ දැක ගන්න පුළුවන් මේ සංසිද්ධිය උදාහරණයක් වශයෙන් කියනවා නම් මකුළු දැල් සිනම මේ මෙන්දෙන් දෙන්නේ පුංචිෙන් පුංචිෙන් වීලා තියෙන මකුළු දැල් මේ මකුළු දැල් වල ගරාදි නැහැ කියලා හිතවොත් මකුළු දැල් තියෙන්නේ ලොකෝ රවමක් අතල පොඩි රවමක් අතල පොඩි රවමක් අතල පොඩි රවමක් ඒ රවුම් ටික එක පැත්තට ඇද්දොත් අර ඇඳවල වලට දාන ස්ට්‍රින්ග් වගේ එකක් තමයි කරන්නේ. ලොකු රවුමක් තියෙනවා ඊට පස්සේ පොඩි රවුමක් තියෙනවා පොඩි රවුමක් තියෙනවා ඕක කරකලා. ඕක තමයි පහනදි සිද්ධ වෙන්නේ. විශාල රවුම තමයි ආධුනිකයට හරි වෙහෙස කරන්නේ. ඊට පස්සේ ආය පුංචි රවුමකට ඉඩ දෙනවා. ඊට පස්සේ ආව පුංචි රවුමක් එහෙම බෙඩ් ස්ප්‍රින්ග් කියලා කියන්නේ මේකට. ඇඳවල කුෂන් කරන්න ගන්නකොට අර ඕනාකාර ස්ප්‍රින්ග් කියලා දැක්කලා තියෙනවද? ඒකේ මේ පොළවේ අල්ලලා තියෙන රවුම උඩ පොළවේ අල්ලලා තියෙන රවුම තමයි සංසාරික. ඒක ඒකමයි කරන්නේ. කණිකෙලි වල ඒක උඩට විහිදිලා ඊට පස්සේ ගෙවන් වීවි ගෙවන් වීවි ගෙවන් වීවි උඩට යනවා. සංසාර ගාව ගැටයක් තියෙනවා. අපිව ගැටෙන් හැමදාම ආය සංසාරයක දාගන්න උඩට යන කාර්යයක් තියෙනවා. ඒක තමයි පුතක් දැනග ඇති. යෝගාවද්දට උඩට යන කෝණති කියනවා. ඊට පස්සේ කැරක් කැරක් කැරක් කැරක් කැරක් කරටි උඩින් උඩට උඩින් උඩට යනවා. ඉතින් ඒක කියන්නේ එකරවම දෙකක් හරකනකොට මේ ප්‍රයත්නේ අතහැරලා ඉන්නේ. මේක හරිදැරිද කියන්නේ මේකට හරිදැරිද කියන්න බෑ. මොනිටක වාර්තා කළ තියෙන හොඳයි. අත්දැකීමත් හොඳයි. අනිදාල කරන්නේ ඒක දකින්නකොට මේ සිද්ධි දෙකකින් යවනික දෙකකින් ආඩකම ඉවර වෙනවා කියලා හිතන්න බෑ. මේ සිංහල කියමුණක් තියෙනවා එක හීනෙන් රැයක් ගෙවෙන්නේ නැහැ කියලා. රැයක් ගෙවෙනකොට හීන ගොඩක් වෙනවා. මේ හීන ටික තේරම දකන්න. එතකොට තමයි නැගිටින්නේ මේක ඇලිය මොරච්ච හිතට මොරච්ච අත්දැකීම. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවට යොමු වීදී නවකේක වශයෙන් ප්‍රශ්වාස වාතයේ ස්පර්ශ කරන නිශ්චය වශයෙන් අල්ලාගත නොහැකි නම් කලීක්ති කුමක්ද යන කර්මාකර වටා දෙන්න පැහැදිලි ප්‍රශ්න දෙක තුනක් නගිනවා ප්‍රශ්වාස වාතයේ ස්පර්ශ වෙන තැනක් නිශ්චය වශයෙන් අල්ලගත්ත නොහැකි වුණාට ආශ්වාස වාතයේ අහු වෙන තැනක් නිශ්චය වශයෙන් දන්නවද කියන ප්‍රශ්න මේකෙන් නැහැ. දන්නවනම් හොඳට ඕම ඇති. ප්‍රශ්වාස වාතයක් පාස පිට වෙන ප්‍රශ්වාස පාස දැනෙනවනම් එතන අල්ලගෙන ඉන්න ආශ්වාස වාතයේ දැන් මේකේ කියලා තියෙන ආශ්වාස වාතයේ දැනවන දැටි. ප්‍රශ්වාසයේ දැනෙන්නේ නැති වුණාට ආශ්වාස වාතයේ දැනෙන හැප්පෙනවනම් එතන කියන්නේ දෙක අංශර ප්‍රසාර දෙකේම හැපෙන තන නොදැක්කට හිත සත්‍යක නෙමෙයි වේදනාවක නෙමෙයි හිතවිල්ලක නෙමෙයි ආස්වාස ප්‍රසවාසයේ තියෙනවා කියලා දන්නවා ඒක. අපේකට හැපෙන කරා නැති වුණාට කමක් නැහැ. එහෙම හිත ප්‍රශ්න කරන්නේ නැතුව සැක කරන්නේ නැතුව මේ ලෝක දෙයක් කියලා ලැබිච්ච දේ අගය කරමින් ලැබිච්ච දේ වෙන සතුට වෙලා යනකොට හිත තැම්පත් වෙනකොට අර කමක් වෙන්නේ ඉඳී. මේ විදිහට සැකකෙරුවොත් එන්නේ එන්නේ හිත ඇවිස්සුනොත් අල්ලගන්න හම්බ වෙන්නේ. ඒක නිසා වෙනදන තියෙනවා නම් හොඳයි. නැත්තම් ආශ්වාස ප්‍රශ්වාසයේ දිගට හිත පවතිනවා කියන එක සතිය තියෙනවා කියන එක දන්නවනම් වැඩිට ප්‍රමාණයක් කියලා කියන්නේ. සක්මන් භාවනාදී වම දකුණු ලෙසින් සත්‍ය ප්‍රවැත්මේදී නොදැනුවත්ම වාගේ යනවා යනවායයි සිටේ. මේ සිතයි සිතේ නම් ඒ සමග ඒ චේතනා මන්නේට ලඟනවා ලඟනවා කියලා සිතීම කළ හැකිද නෑ ඒ කියන්නේ විදහාට වම දකුණු වශයෙන් කළ යුතු කෙනා හිත හිතුවක්කාරකමට ගෙනත් දෙනවා යනවා යනවා කියන අදහසයි ඒකට රජකම් ඒ රජ කරවන්න හදන ඒ හිත තියෙන අදහස් රජ කරවන්න යන්න එපා තරම් මේ වම දකුණු වශයෙන් මෙනි කරනවා යනවා යනවා කියලා හිතෙනවා නම් මුළු සිද්ධියම නේ දකින්නේ වම දකුණු වශයෙන් නෙවෙයි මුළු සිද්ධියම දකිනවා ඒකට මේ මරණයට ලඟ වෙනවා ලඟ වෙනවා කියලා හිතන ගත්තොත් කියන්නේ අර හිත පිට යන එකට උදව් කරනවා. ඉතින් නන්නත්තරේ වුණට උදව් කරනවා. කාදාකත් ප්‍රාමී කණින රියුන්ට ඉනිම පදින්න යන්නේ. උගම් මිලට වම් තමන කරන්නේ. හිතෙන් කියනවා නම් යනවා යනවා කියලා ඒක යාට වගේ තියාගන්න කියන්නේ Taman යන්න එපා ඒක. වැඩි දියුණු කරන්න හෝ අඩු අඩු දියුණු කරන්න වම දක්වන කියන එක වඩා ප්‍රකෘති. නමුත් සමහරෙකුට ඒ මුළු ක්‍රියාවලියම ඇවිදීමේ මුළු ක්‍රියාවලියම මේ යනවා යනවා කියන එකට අහු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හිත ඒක කියලා ඉස්සර කරගෙන භාවනා කරන යන්න රින්ද ඒ වචනේ මෙනෙහි කරන ක්‍රමේ මන්දක් ලඟ වෙනවා කියනවා වෙන සංදර්භයක් වෙන සංකල්පයක් වෙන මතියක් වලට දාන්න හදනවා ඒකට බාධා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මණේට පරියන්කට පැමිණ උත්තරවල හොඳින් ප්‍රකට වෙනවා. විශේෂ සෙවියාවක්ද නැත. එතනින් එහාට භාවනා දියුණු කරගත යුත්තේ කෙසේද? සත්‍යයන් පහදා දෙන ශීක්වා. මේක අර මුල්ම දේශනයේ අහපු නැතිගේ දෝෂයක් මට පේන්නේ. ඉතින් හොඳට හිත හිත පිටියන්නේ නැත්නම් ආනාපාන ප්‍රකට නම් දිගට ආනාපානේ අල්ලගත්ත හිත උච්චර වෙලා පවත්වන්න පුළුවන් කියලා බලන්නේ. ඒක මොකද හිතම මුළු ප්‍රදේශ සංසිඳෙනවා ආනාපානිය අහුගාන වෙන සත්ත්ව වේදනා හිතකට නොයා මේ ආනාපානයේ දිගේම කොච්චර වෙලා හිත පවත් ගන්න පුළුවන්ද බලන්න තමයි ඊගා කියන්නේ. ඒකට ලාභ දෙකක් හම්බෙලා තියෙනවා. මේ එකක් තමයි ආනාපාන දුපකට දෙක හිත පිටියන්නේ. ආන්නේ වෙලාවේදී නූලක් අල්ලන් නූල දිගේ යට ඇදගෙන යනවා වගේ කොච්චර වෙලා ආනාපාන කරන්න පුළුවන්ද උත්තර සතිය පිටියන්න පුළුවන්ද කියලා බලන්න එකයි. ගරු ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් මුල් දිනේ අපට පෙන්වූ ශරීරය පිළිබඳ රූප මාලාව නාට්‍ය පිළිබඳින් ආයතනාත්මක ඉලව කන්නඩියක් විතරක් යනවා. ඒක තේරෙයි. අනුන්ගේක බලනකොට නම් අම්මා රෝම ආදාවක්. මේක උණු පංචස්කන්ධේ. ඔය පොත කන්නඩියක් විතර කරන් තේරෙනවා. බැලන් තව එකක් තියෙනවා. ඔකම තවත් වීඩියෝ තුනක් තියෙනවා. තව එකක් තියෙනවා මේ ඒක ගල් කරපු ඇඟවල ඔක්කොම ගල් කරලා ඉවරයි ප්‍රදර්ශනයක් විදිහට පවත්නවා. ඒක තමයි මේ මෙතෙක් කර ගොඩාක් කල් වෙන්නේ. අවුරුදු 12 13 සැරයක් විතර ඒක පෙන්නවා. ඊට පස්සේ ඒක බලපු කට්ටිය මේ මේ වෛද්‍ය ශිෂ්‍යයන් සඳහා කපලා පෙන්නනවා. මෙන්න මේකේ ගල් කරනවා පෙන්නන්නේ. ඇඟ මේ කියන ගල් කරනවා කියලා තමයි සිංහලෙන් කියන්නේ. මේ ශරීරයේ එහෙම ඉන්න විදිහටම එහෙම හයි කරලා ප්‍රදර්ශන භාණ්ඩ විදිහට පෙන්නනවා. ඒක වෛද්‍ය විද්‍යාත්මකවත් එහෙම ඒක ප්‍රදර්ශනයක් කියලා මම පෙන්නනවා. මනුස්ස ශරීරයේ තියෙන ප්‍රදර්ශන කියලා. ඒක පැයකට වැඩි. ඊට අමතරව මේ මේකේදී දා උනේ අපිට තිරය ඇතුළට එන්නේ නැහැ අකුරු. අකුරු ටික පැත්තක තිරේ කොහෙද? ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ටර් එක පුංචි කරලා නැහැ. ස්ක්‍රීන් එකට වැඩිය විෂන් එක ලොකුයි. ඒකකට හොඳ අර දෙතිස්කොණ පේවා එහෙම තිබුණේ අහුවෙන්නේ නැතුව. ඒකෙන් ඡායක බලන ඇඩ්ජස්ට් කරන්න හොඳයි. තවත් එකක් තියෙනවා මේකේ මේ මම මේක කියනවා නොකිය යුත්තක් මේක හැම වෙලාවෙම පෙන්වන්නේ නිර්වත් රූප සජීවී ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ගෙනලා ඇඳලා පෙන්වනවා ඉතින් ඒක උගා කමාන්නේ චෝදනාවට එන්න පුළුවන් නිසා ඔක්කොම කපන්න දෙන්නේ නිර්වත් ස්ත්‍රියක් කරලා ඇඟේ ඇඳලා පෙන්වනවා මේ මේම උපකරණ තියෙනවා ඉවත් පුරුෂයෙක් කවිනවල ඉන්දවල ලේස දීපොලි පෙන්වනවා ඇඟට ප්‍රොජෙක්ට් කරලා ඉතින් ඒක ලංකාවකයකට උගක් වෙලාවට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ ගොඩක් එඩිට් කරන්න ඕනේ. ඒක නිසා මේක ජර්මන් භාෂාවෙන් සිංහල භාෂාවෙන් කතා කරනකොට පොඩ්ඩක් ලස්සනට විස්තර කරන්න. ඉතින් ශබ්ද සේරම කපන්න වෙනවා. මොකද මේ රූප මාලා වලින් යම් යම් රූප අයින් කරන්න වෙනවා. ඉතින් අර මේ ඉන්දුනීසියානු සාමනීර පරිගස්සලා දුන්න ඒ රූප විතරක් බඳ කරලා. ඒක හදන්න බැරි විදිහට මේක තියෙන්නේ. රූප විතරක් බඳ කරලා හැබැයි ඉංග්‍රීසිය යන විශාල ගැඹුරු මොනවද කියන්නේ දැනුම් සම්භාරය. දෙවන ලක්ෂණ විස්තර කරනවා උපකරණයමයි අර මේ වෙන්නේ කියලා. ඉතින් ඒකත් හරි මේ කියන්නේ හරි තොරතුරු ගොඩක් තියෙනවා. අපි හිතපු නැතර මේ අල්ලල යනවා. මේ පළවෙනි මේ අර ප්‍රදර්ශනයේ පෙන්වන එකේ සෑහෙන විස්තරයක් තියෙනවා. නමුත් කාන්තාවක් චෝදනා කරා ඒක දැකලා ප්‍රාණිනවා. ඉතින් ඒකට ඒක නිකන් පෙන්නට යන්නේ මේ සියලු දෙනාටම ගලපෙන පෞල කට්ටිය බලන්න පුළුවන් එකක් නෙවෙයි අරක තිබුණ සංකීර්ණ ප්‍රදර්ශනය මුළු ලෝකෙටම පෙන්න ප්‍රදර්ශනය. ඒක වුණත් බලනකොට මට රාග වෙනවා කියලා ඉතින් චෝදනා කරා ඊට පස්සේ මම හිතුවා මොකද පොඩ්ඩක් යහන ගියොත් ඔබ තවත් තරපතර ප්‍රශ්නයක් වෙනවා ඒ නිසා මේ සෙනසුරාදා මේ සෙනසුරාදා දවසේ මම ඉන්නේ නැහැ ඒ නිසා සෙනසුරාදා මට පිට යන්න සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා කැමැති නම් සෙනසුරාදා රෑ අතේ ඉඳලා 9 වෙනකම් මේකමද හොඳ එහෙම නැත්නම් මේක විදිය වෙනස් එකක් දාලා ගන්න හොඳයි කියලා හිතෙනවා. තොරතුරු රසයෙන් නම් විනයකට යන්න පුළුවන්. නමුත් හැබැයි මොන මොන යකා ඉන්නවද දන්නේ. බැලුවද? එහෙම ඩිංගිත්තක් එහාට ගියොත් එහෙම ඕගොල්ලෝ බෙලපාලියයි මල්ලේ පාට බැහැවිලා මොනවද දෙන්නේ. නිසා වඩා හොඳ මේකම බලන්න. හැබැයි පෙළපයින් ලොටු නෑ අරක දැක්ක මේක දැක්ක. කවුරක්වත් ඔබ නැතිව නෑ ළමල්ලා තමයි ළඟ තියෙන එක තමයි වෙන්නන්නේ ඒ වුණාට ඒක ඔතන නඩු වෙනවනේ. ඈ? හරි ඒක නිසා පොඩි හම්බුරන්ද මේ තමයි ඉදීම කරන්න වෙන්නේ. සෙනසුරාදා අපි 8:09 දක්වා ඒක දාගමු. එතකොට අලුතෙන් වෙනම මතක් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊගා ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉඳගෙන සිටින ඉරියව්වේදී හෝ සත්‍යයකට සමන් වීමකදී හෝ කායික ඉරියව්ව ස්විමින් මාර වීමකදී හෝ යන අවස්ථාවේදී සුදු වේලාකින් හිත එකඟ වීමකට පැමිණි. මේ අවස්ථාවේදී දැස සතින් කියවි යන අතර ප්‍රමෝදජනක බවක් දැක්වේ. මේ මත්තා දිනු කරගෙන ආනාපානසති භාවනාව ආනන්ද මූලාරම්භය සපයා ගැනීමට හැකි බව දෙවිදේ උපවාසී කාර්යක උපදේශ ලබා දෙන සීක්වා ඒක නිසා පුළුවන් තරම් සාර්ථක කරන්න කියනකොට බලන්න. එතකොට මේ මොන මොන හරි ඉඳගෙන ඉන්නකොට තට්ටු කරලා කල්පනා කර කර යා කරදර කරනකොට ටොප් එකට වාහනා දෙනවා. මුන්දවත් කියනනම් ওই සත්‍ය ඇහෙනකොට හදිද කියනවා. පස්සේ මේක අල්ලගත්තට පස්සේ මේ සත්‍ය හරහා ආනාපානය අල්ලන්න වේදනා හරහා ආනාපානය අල්ලන්න හිතවිලි හරහා මේක නැතුව බැරිලා. ඒක නිකන් අදියට මේ මේ මාළුවකට දාන උඹලකට දාන. දානකොට රසය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේකට කරන්න තියෙන්නේ මේකටයි මේ මේ සක්මන් භාවනා කියලා කියන්නේ. සක්මනේ මැද පිටේ සක්මන් කර කර ගිහිල්ලා කෙලවරට යනකොට අනිවාර්යයෙන්ම රූප ඇවිල්ලා ඇඟට කඩාවැදෙනවා. ශබ්ද ඇවිල්ලා කඩාවැදෙනවා. එතකොට චේතනාව වෙනස් වෙනවා. හරවන්න වෙනවා. ඉතින් මෙතෙන්දී යෝගාවචරයට පුළුවන් අර ගෙනියන සතිය කඩා ගන්න නැතුව හැරිලා එහා පැත්තට ගේන්න. ඒක දිගට යනකොට සතිය වගේ නෙවෙයි ඒක. ඒක සුවිශේෂී සත්‍යයක් අවශ්‍යයි. ඒ මොකද යා මේ මැදදී සත්‍ය පවත්තලා යනකොට අදිෂ්ඨාන කරගන්නකොට මම මේ මෙහෙම කියන්නේ බෑ. ඒක සර්වඥාචි නිදර්ශනයක් දෙනවා රජුගන්ට අහු වෙනවා මේ රාජප්‍රාදකාරී. ඒක නිසා ඒ මනුස්සයට කියනවා ඔබට අවස්ථාවක් දෙනවා පහර අවස්ථාවක් පැහැර ඇරියොත් මරන. ධාම දක්ෂුනොත් අවස්ථාවක් ගත්තොත් ගේරන්න පුළුවන්. කියලා මොකක්ද අවස්ථාව? රටේ ප්‍රධානම නගර සෝබිනී ඇවිල්ලා නෘත්‍ය වාදනය කරමින් නටද්දී ගමේ හිටියේ අතුල් පුරේ ඉන්න ඔක්කොම ස්ත්‍රී පුරුෂය ඇවිල්ලා ඒ අනුව සංഭാෂණයක මේ සංගීත සම්දරේශර නටනවා. ඒ සංගීත කරනවා නටනවා. ඒ මැදින් තෙල් පිටිච්ච කලයක් උඩේ තියාගෙන යන්න කියනවා තෙල් කඳුලක්වත් වැටෙනවා. ඊටපස්සේ ගහලා එනවා කඩුවක් අරගෙන බඩකට බලන්න කියලා කවුරු රැඟේ හැප්පිලා තෙල් කලේ හෙල්ලිලා තෙල් කටරක් වඩනවා දිශකසනවා. ඒ නිසා මේ මිනිස්සු කොච්චර නැටුවත් තාම රමණීය රංගනයක් තිබුණත් සංගීත තිබුණත් ගීත ගායනයක් තිබුණත් තමන් තමන්ගේ පණ තියෙන්නේ මේ තෙල් කලයේ උඩ මේ පෙත්ත කබල පුරවලා තියෙන්නේ ඔල්ලන්නේ පෙරන කවුරු එන්නේ ඇවිල්ලා අත්ුණා තමන්ගේ බෙල්ල යන්නේ ඒක නිසා ඒ අරගෙන යනවා වගේ පිටකොට්ටුවේ මේ එළවලු පොඩ කරේ තියාගෙන නටමිලා දැකලා තියෙනවා ඇගේ වැදුනොත් මාදයක් නැවත ගඳයි. ගත්තට පස්සේ ඒ වළඳට බල බල ඉන්න උඩ වාක්‍ය ගන්නවා. අයින් අයින් අයින් අයින්. ඒ වගේ අර ගෙනිච්ච සතිය මේ වැතර ගෙනිච්ච සතිය හැරෙනකොට තෙල් කලියවත් හැලුනොත් තෙල් කලිය හැලුනොත් බෙල්ල ගන්න. ඉතින් එහෙම ශක්මණ කෙලවරදී මේ කලේ කොල්ල ගන්න නැතුව ඔළුව හරවන වැඩේ පුරුදු කරාට පස්සේ තමයි තියෙන ඉතිනදා වැඩක් කරන ගමන් කෙනෙක් එක්ක කතා කරනවා මොනවාරි වැඩක් කරන ගමන් නැවතත් අර විවේකේ ගන්න බැහැ. නැවතත් අර විදිහට තමන්ට හුදේකලා වෙලා අපි කියනවා කරන වැඩ දෝතිම්ම කරන්න මොළු හදීම කරන්න. ඒක පිළිබඳ සම්පූර්ණ අවධිභාවයක් තියෙනවා නම් කරන වැඩේ මොන මල දාගෙන ප්‍රශ්න. ලැබෙන කුසලයේ සමාන ලැබෙන සත්‍යයේ සමාන. ඉතින් ඒ නිසා මේ කටසර මම මේක කියන්නේ කොහොමද දන්නවද? වැසි කීයට ගිහිල්ලා මල පහ කරත් ගඳ කීයට ගිහිල්ලා මල පූජා කරත් එකම පින සතියෙන් කරනවා. මොකද කියන්නේ? මල කියන එක අර්ථ දෙකක් තියෙනවා. වැසි කීයේ මල පහ කරෙල්ලයි ගඳ කීයේ මල පූජා කරෙල්ලයි දෙකම බුදුජානනාංශ කියලා තියෙනවා උච්චාර භස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා ඇස්කිරි කැසිරි කරනකොට සම්පත සති සම්පජාන්නේ තියෙනවනම් බුද්ධ වන්දනාවක් තමයි. ඉතින් දඹදිව යන්නේ, ගඳ පිළියට යන්නේ වුණා කවන්නේ. ඉතින් අපි කුංචි කාලේ කියන්නේ පව් පන්සලේ පිප්පිලි කරනවා කියලා. දැන් එහෙම නන්නේ. පන්සලේ පිළිගන්නේ පව පින දෙකම තියෙනවා. පන්සලේ පව පින දෙකම තියෙනවා. ඒ ඕනේ නැහැ. ඒක සඳහාම අද වෙනම චිත්‍රාකාර අවශ්‍ය නැහැ. පොතකට හරියි. ඇසිඩිලි කැස් කරනවා කියන එක සබහාම කියන්න බැරි තරම් වාක්‍යයක් නෙවෙයි. නමුත් සම්පූර්ණ සත්‍ය පිටේ වණ බුදුහාමෝ රත්පත්‍රාණ සූත්‍රයේ ඊට දින රාම්පත්ති රෝණී ඉඳලා කිසි කරදරයක් නැහැ. කක්ක කරනකොට චූ කරනකොට ලැජ්ජ වෙනවා. ඒක දෙකම සාමාන්‍ය බණකට එහෙම කිව්වනම් මේ ගැමි කතා කතා කරනවා අනවශ්‍ය නිදර්ශන කියනවා කියලා බුදුහාමරට අරසකල දීලා තියෙනවා. ඇතුළතන සූත්‍රෙම කියනවා. ඉතින් ඒ නිසා මේ මේ මේ කියන දේ මම බොහොම අගය කරනවා මොකද අපි මේක කතා කරුවේ නැත්නම් අපි මේවා මහා ලොකු ගුඪ ධර්ම වාඩපත් කරගෙන গুপ্ত ධර්මපත් වාඩපත් කරගෙන මේ සතිපට්ඨාන කියලා කියන්නේ මේ කාගේ ආශිර්වාදයක් නැත්නම් මේ গুপ্ত ධර්ම කියන මොනම ආශිර්වාදයක් අත්නෙන්නේ කරන්න කරන්න අත නගල කළ පුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද තියෙන මනුස්සයට ඕන තැනක උපයනවා හැබැයි එහෙම කියලා මම එකක් මතක් කරනවා එහෙම කියලා භාවනා මධ්‍යස්ථාන හදනකොට බෝසතෙන් දඟල හදන්න එපා. ඉතින්දි දැනගන්න ඕනේ මේකට ආධුනිකයනකොට ආධුනිකයෙක් ඉන්න අවශ්‍යයි. ඒ වගේම මේක දැනගෙන සමාව කියනවා භාවනා කරන කතා කරට කමන්නේ ඒගොල්ලෝ දැනගන්න ඕනේ කතා කරන මේ භාවනා කරන. එහෙම අයිතිය කාටවත් නැහැ. භාවනා කරන වෙලාවේදී කතා කරුවොත් මමන්න කවදාවත් විවේකෙ නැතුව. තමන් දැනගන්න ඕනේ අනුන්ගේ පුළුවන් දක්ෂකමින් තමන් බව කරගන්න යන්න එපා. භාවනා කරන කෙනා පොළොව අසාරකට දෙන්න හැකියාව දෙන්න ධෛර්යය දෙන්න. නමුත් එහෙම බාද මූලික සප්පාය කරු නැහැ කියලා භාවනා නොකර ඉන්නවා පුළු පුළුවන් මට්ටමේ කරන්න. එතකොට අපිට ගිහි ගිය තැන ඕන ඕන වෙලාවක ලද හැටියට පුදු කියන විදිහට යම් ප්‍රමාණික සත්‍යයක් පිටව ගන්න පුළුවන්. ඒක නිසා මේක කාර්මික උපදේශ වශයෙන් නෙමෙයි මම කියන්නේ ඔයාලා ඊළඟ ඉදිරිපත් කරන එක වෙලාවට මම ස්තුතිවන්ත වෙනවා. භාවනා කිරීම ගන්න ඔය නිෂ්කලංක සම්පූර්ණ නිසත් පරිසරයක් නෙවෙයි. එතනින් පටන් අරගත්තට පස්සේ අතුයිති වීදී හැදෙලා වැවිලා යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා නැගෙන හිතවිලි අඩපෙන්න විශාල කුලක් වෙනවා. විදර්ශනා පැත්තට යොමු කරගන්නේ කෙසේද? පහදා දෙන සීක්වා. මේ මේ හරියට පටලවා ගන්න දෙයක් තමයි මේගොල්ලෝ මේ සමත ක්‍රමයේ විදර්ශනා ක්‍රමය කියන්නේ. කාට හරි පුළුවන් දෝක ටිකක් කියලා දෙන්න මේ භාවනාවේ එහෙම එකක් නැහැ. මේකම ඔය ලේබල් දැම්මට සමාධිය කියන චෛතසිකයට සමත සමාධියද විදර්ශනා සමාධියද කියන කියන එක අපි දාන්න ලේබල් විතරයි. ඔබ දාගත්තට පස්සේ හරියට ප්‍රභාකරමයි මහින්ද රාජපක්ෂයි වගේ සම්පූර්ණ දෙකට හදාගෙන මෙන්න යුතු දෙන්නම මිනිස්සු. මේ මේ මේ මේ සක්මන් භාවනා කරනකොට විදර්ශනා ගත යොමු කරන්න කොකටද? අපි කියන්නේ සත්‍ය පිටේක නම් සත්‍ය විශ්ින් කරන්න ඕන දෙක. සත්‍ය තමයි ධර්මාත්මකව උපනිෂේ සම්පත් වල හැටියට සතිය සමාධිය ඇති කරනද, වීර්ය ඇති කරනද, ප්‍රඥා ඇති කරනද කරන්නේ. මේක මේ හසුරවන්න කියන සම්පූර්ණ අවුලක්. ඒ නිසා මේ පස්සේ කොටස ගත එක ගන්න. එතකොට මේ ප්‍රශ්නේ බොහෝම වර්ණ ප්‍රශ්නයක්. ප්‍රශ්න මේ ප්‍රකාශනයක්. සක්මන් භාවනා නැගෙන හිතවිලි අඩ කරන විශාල කුලක්. ඒ කියන්නේ සතිය හොඳට පිළිහිටනවා. විකලටම සක්මන් කරන්න සතිය යුක්තව. ඒතර සතිය විනිශ්චය කරાવી තමගේ ගෙනාවු උපනිෂේ සම්පත් වල හැටියට භව සම්පත් වල හැටියට යන්න ඕන තැන. හසුරවන්නේ නැහැ. හසුරවන්නේ ගියේ ගමන් සම්පූර්ණ සංකල්පතාවක් තියෙනවා. ඒක ඒක මුලදීම මුලම දේශනාවේදී මම නැත්තරම දැන් අවධාරණය කරනවා මේ ධමත කරුණු විපස්සනා කරනවා ආදි වශයෙන් මේ අනවශ්‍ය හරස් ප්‍රශ්න ඔළුවට දාගන්න එපා. ඒ සත්‍යපට්ඨාන කරන සත්‍ය පිටවන සත්‍ය ත්‍ුටි කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉන්දිය ධර්ම ඒකරස වීමේදී ප්‍රඥා ඉන්ද්‍රිය කාර්යභාරය යාසුරුවා ගත යුතු ආකාරය පිළිබඳව කරුණාවෙන් උපදෙස් දෙන්නේ. ඇත්තටම මේ අද මම අපි මේ ටිකට කතා කරන්න සිද්ධ වෙනවා. අපි ගමු නිකන් සාමාන්‍ය මේ මේ ප්‍රශ්නට පිළිතුරක් විදිහට සත්‍යවිසුද්ධි ක්‍රමේදී සත්‍යවිසුද්ධි සූත්‍රයේ සර්වත්‍ය ධර්මා කරනවා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, සංඛාර කරන විසුද්ධි වශයෙන් එතකොට සීල විසුද්ධිය තමයි කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය වෙන්නේ. චිත්ත විසුද්ධිය තමයි සමත සම්මාදිට්ඨිය වෙන්නේ. ධිට්ඨි විසුද්ධිය තමයි විදර්ශනා නැත්නම් ප්‍රඥාව වැඩ පටන් ගන්නවා. ඒක සීලයෙන් චිත්තයෙන් ඇවිල්ලා තමයි ධිට්ඨි විසුද්ධියට අර්ථ කියන්නේ. ධිට්ඨි විසුද්ධියට එනකොට තමන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම මට්ටමට දියුණු වෙනවා. ඒවත් කියන්නේ ඉන්ද්‍රිය ධර්ම බවට දියුණු ඒක බල ධර්ම බවට දියුණුවා. ඒකට බොද්ධංග වෙනවා. ඒකට මාර්ගංග වෙනවා. එකම පහක් නෙවෙයි. මේකෙදි මේ ඉන්දිය ධර්ම වලට ආවට පස්සේ මේ සර්වඥාන්සෝ සක්කාවිශාකාර සූත්‍රය දේශනා කරනවා පඤ්ඤේන්ද්‍රිය පඤ්ඤා බල ධර්ම විදේ සම්බොධ්‍යංගය සහ සම්මා දිට්ඨි කියන ඔක්කොම ප්‍රඥා ගතික চৈতසික එකම চৈতසිකය මත්තම් කීපකින් කියනවා පඤ්චේන්ද්‍රිය, පඤ්ඤා බල, ධම්ම විචේ සම්බොධ්‍යංගය, සම්මා දිට්ඨි මාර්ගය. ඔක්කොම සම්මා දිට්ඨියට කියනවා. ඒක නිසා මෙතන මේ ප්‍රඥා ඉන්ද්‍රිය කරන්නේ ඉන්දිය ධර්ම ඒක රස විදිය ප්‍රඥා ඉන්ද්‍රිය කාර්ය කරනවා. ශ්‍රද්ධාවත් එක්ක සමතුලිත වෙනවා. ප්‍රඥාව නිකන් හොඳවට කැපෙන කඩුවක් වගේ මොනම දෙයක්වත් ඉදිරියක් කරන්නේ ඔක්කොම පෙති ගහනවා. විශ්චිතුරු කරලා පෙන්නනවා. විභජනය කරලා දානවා. ශ්‍රද්ධාව එහෙම නෑ. ශ්‍රද්ධාව ඒ gediya පිටිම බාර ගන්න. ප්‍රඥාවේ කපල කොටලා නෙමෙයි බලන්නේ. කපල කොටලා කැමක් නෑ. ශ්‍රද්ධාවට gediya පිටින් බාර ගන්න. ප්‍රඥාව කරන්නේ කොයි දේ යම්වත් පිටිගහලා පිටිගහලා කපල කොටලා බලන. ওই දෙක දෙක අන්ත දෙකක්. ඒ ශ්‍රද්ධාව ප්‍රඥාව මම කෑමක් කන්න තමයි කටට ගැලපෙන ප්‍රමාණයට කපා ගත්තා. මම ඇතිනේ හොඳටම පුංචි කරන්න ඕනේ නැහැ. ඕක ආප්ලොඩ් කරලා කට අරලා කන්න ඕනක මොකද අන්නේ ගිල ගන්න ඕන ප්‍රමාණයට ධර්ම කොටාස කලාප වශයෙන් හෝ අංශු වශයෙන් හෝ කඩා දැක්වීම කරන්නේ ප්‍රඥාව. ඉතින් ඒ ඒ කෘත්‍ය ඕනට වැඩි කෙරුවොත් වස්තුනාශය. ආනට අවශ්‍ය ප්‍රමාණයට කඩලා කඩලා දෙනවා වගේ ප්‍රඥා ඉන්ද්‍රියෙන් තමයි ඒ ටික කරන්නේ විශේෂයෙන්ම ශ්‍රද්ධාවත් එක්ක සමබර වීමෙන්දී තමයි ඒක රසයකටපත් වෙන්නේ නැත්නම් ප්‍රඥාව නාස්තිකයි. ප්‍රඥාව හැමදේම කප කප කොට කොට කරගෙන යනවා එයා දන්නේ සීමා. දෙක සමබර කිරීම තමයි ඒක ඇත්තම ඉන්ද්‍රියානම් ඒක රසත් තේන කියලා කියන්නේ ඉන්ද්‍රිය නෑ අනතිවත්තනට අර ප්‍රඥා ඉන්ද්‍රිය සද්ධාව ඉක්මවල යන්නේ. සද්ධා ඉන්ද්‍රිය ප්‍රඥා ඉක්මවල යන්නේ. දෙක සමබර වෙනවා මේක කියන්න ගිහිල්ලා අටුවාචාර්ය වංශලා විශේෂයෙන් බුද්ධ කෝසාචාර්ය වංශය සඳහන් කරනවා අධික සද්දෝ මන්දපයි. මන්ද සද්දෝ අධික පඤ්ඤෝ උභේ උභේ මුත්තෝ කෛරාටික පක්කම් වදන්නේ. අධික සත්‍තාව තියෙන මේනියන්ට ප්‍රඥාව අඩුයි. අඩු සත්‍තාවක් තියෙන එක ප්‍රඥා වැඩි. දෙකම තියෙන එක කට්ටයි. දෙකම තියෙන එක කෛරාටික පක්කම් වදන්නේ. හොඳ විශ්වාසය. ඌ යන්නේ කවදාවත් යන්නේ. ඉතින් අර රද්දාන්තය ගියාම දෙන දෙන දේ කරනවා අර ගුරුවරයා කියන දෙත් කරනවා ඇදගෙන කරනවා අටුර පොඩි අතේ දානවත් දන්නේ නැහැ. ප්‍රඥාව දින එක නම් මේගොල්ලෝ විවේචන කරනවා අර ගුරුවත් විවේචන කරනවා දෙක මැද තියෙන එක නම් විශ්වාස කරලා ගිය කරගන්න ඉන්න. නිසා මොකෙක්වත් ඉස්සරහට යන්නේ. ඔය දෙකම තියන ඉස්සරහට ගිය කෙනෙකුට තමයි වහත් වෙන්න හරි මේ ජීවිතේ වෙනසක් ඇති කරන්න පුළුවන්. ඒක කොච්චර දුර්ලභ කියලා බලන්න හැකියාවල් තියෙන මිනිස්සේ සීල හැකියාවල් තියෙද්දි නිසරණය පැත්තට, සැලේ පැත්තට, විවේකයේ පැත්තට, හුදකලා පැත්තට කවුද ඉන්නේ? ඒක නිකන් හරියට මේ කලකට්ටාවේ විශේෂයෙන් අහක බලන්න ආදී තමයි ශ්‍රද්ධා ප්‍රඥා සමවෙච්ච මිනිස්සේ සාසනේ දිහාට ගියා නම් ආයේ මිනිස්ස බලකන්න මොනම බාධාවක් නැහැ. මොකද බාධාව තියෙන ඇතුළේනේ. ශ්‍රද්ධාව උනාට වැඩි වුණා නම් යා ප්‍රඥාව පාගනවා. ශ්‍රද්ධාවට අඩු වුණාට ප්‍රඥාව උනාට වැඩි වෙනවා. දෙක සමබර වෙලත් මේ ලාභක සත්කාරක සම්මාන සිලෝකයට යන්නේ නැතුව සාසනය පැත්තට යනවා කියන එක ඒක සම්පූර්ණ ආගම. ඉතින් මේ ඔක්කොම සමබර වෙන තර හැටියට පෙන්වන උපචාර සමාධියේදී සමත සමාධියේදී සමත සමාධියේ ගැළපෙන විදිහට උපචාර සමාධියේදී මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි වීර්යයයි සයන්නේ සමාධියයි සමබර වෙනවා. එතකොට අම්මතර රසයක් එනවා. ඒක නිකන් මේ උඩට පදන් වෙච්ච පොළොස් අඟලක් වගේ පුදුම රසයක් එනවා. හැබැයි හැමදාම පදමාවදයි. මේ පදම කියන වෙලාවේදී තමන් නැහැ. එතකොට ධර්මතාවයක් කරන තමන් බුද්ධි බුද්ධිය තියෙනවා නිරීක්ෂණය තියෙනවා මේක සිද්ධ වෙන දෙයක්. ඉතින් ලක්ෂ වාරයක් මේ කරගෙන කරගෙන යනකොට වෙලාවක හරියට මේ පදම හරියනවා. එදාට ධර්ම රසය ලැබෙනවා. ඉතින් කියනවා ඒ ඒ එදා පටන් ගත්ත විදිහට ඒ උපකරණ ඒ ශ්‍රද්ධාව කියලා ඒ පහසුකම් ටික දීලා අනිත් දවසෙත් පටන් අරගන්න ආවොත් හොඳයි නාවයි කියලා ප්‍රතිස්ථාපන යුතු කරන්න හැබැයි එක දවසක් හරි ඒක වුණොත් ඒ සමබර වුණොත් ඒ පුද්ගලයාට ලොකු විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් මේ පින් කරලා ලැබපු ජීවිතයක් මට ජීවිතය මේ ජීවිතය යමක් කරගන්න පුළුවන් කියන බලාපොරොත්තු කියනවා. මොකද එක සැරයක්වත් හරියයි කියලා කියන්නේ පැහැදිලිවම අමුද්‍රව්‍ය ටික කියනවා. එකලස තමයි නැත්තේ. ඉතින් එකලස ඇති කියන නැවත නැවත නැවත කරන්න ඕනේ. ඒ චිත්ත ශිල්පී අඳුන්ද කරන සිත්තරු ඉන්නේ ලක්ෂ වාරයක් අඳින. ඇඳලා ඇඳලා ඇඳලා ඇඳලා ඇඳලා තමයි අත උරු කරගන්නේ. එහෙම නැත්නම් කොහොමද ඔය අවකන බුදු පිළිමයක් වගේ හරියට ප්‍රොපෝෂන් එකකට කොටන්නේ? ඒක දිහා බලන්න ඒක දැන් දැන් කියන මොනම ශිල්පකින්වත් අල්ලන්න බැරි විදිහට පුදුම සමතුලිත දායක් තියෙනවා. මේ ලක්ෂ වාරයක් කරලා කරලා කරලා අවසාන පරිදම ඉස්සරහට. ඒක අපිට ඒක හරියට නම් පින තියෙන බව දන්නා ඊට පස්සේ තියෙන්නේ ඒ සමතුලිත භාවය ඇති කිරීම සඳහා නැවත දක්වත් උත්සාහ කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ත්‍රිහෙතුක ප්‍රත්‍යන්තයක් ළඟ ලැබීමට අලෝභ අදෝස අමෝහ සිතකින් මරණයටපත් වී සිටින වේද එසේ විට අලෝභ අදෝස අමෝහ නැතිනම් ඒ චිත්තක්ෂණය නිවන අවබෝධ වී නැතිද එසේනම් නැවත ප්‍රත්‍යන්තයක් ලැබෙද්දී මේ බලන විට ත්‍රිහෙතුක ප්‍රත්‍යන්තයක් ලැබෙන්නේ කවර ආකාර චුතියකින්ද එක ප්‍රශ්නයක් ආ ප්‍රශ්නයක් තියෙනවා ත්‍රිහෙතුක ප්‍රත්‍යන්තය නම් කුමක්ද ඒ ලැබීමට අවශ්‍ය වූ පුණ්‍ය කර්ම මොනවාද? කරුණාවෙන් කියා දෙන සීක්වා. මේ කීයටක ප්‍රතිසන්දිය කියන එක ඇත්තටම ත්‍රිපිටකයේ තියෙන වචන නෙමෙයි. මේ පසුපාලීනව මේ විස්තර කිරීම සඳහා හදාගත්ත වචනය. අනිත් එක මේ කියනවා අපි ඇප්ලිකේෂන් එක කෝල් කරනවා කියන මේ මේ සුදුසුකම් තියෙන කට්ටිය අපි ගන්නවා. ඉතින් එක එක එක එක සුදුසුකම් තියෙන කට්ටිය ආවම ඒකේ හොඳම එක නම් අර ගන්නවා යාට උසුලා වැඩි පුතියෙන්න පුළුවන් අඩු වෙන්න දෙන්නත් පුළුවන්. ඒ හේතුකයි කියලා කියන්නේ නම් අලෝභදෝ සාමෝහ චෛතසික. දැන් ලෝභ දෝෂ මොහ නැහැ කියන එකයි. ඉතින් ඒ ප්‍රතිහේතුක ප්‍රතිසන්දියක් කියන එක එහෙම මේ අපිට මේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මේ දීයති සාධකයක්. අපිට ලැබෙන தත්ත්වයක් අපිට වෙනස් කරන්න බෑ. නමුත් පසුගාමීන අපේ ඔය ආගමනුකූල සම්පදාවල හරියට විස්තර කරනවා කුසලයක් කරන අදු කුසලයක් වෙන්නේ ත්‍රි හේතුක වෙන්න මෙන්න මේ මේ විදිහට කටයුතු කරන්න කියලා කිව්වට ඒක ඉච්ඡර භාවනා ජීවිතයකට මේ සම්බන්ධ කරන්න අමාරුයි මොකද ඔය ප්‍රතිපදාවල් තියෙන කිසිම තැනක සර්වචනාංශයේ මූලික මේ සුදුසුකම් වශයෙන් මොනවක්වත් තියෙන්නේ ත්‍රි හේතුක ප්‍රතිසංසිලා ද්වි හේතුක තියෙනවා දහ හේතුක තියෙනවා මොකුත් නැහැ මොන මල දාන සිප්පත් කෙරුවොත් ඉදිරියට දාන්නේ මේ ආත්ම නැතුණත් පස්සේ යයි ඉතින් ඒ නිසා මේක එච්චරම විස්තර කරන්න පුළුවන් කමක් දැනමක් මම ළඟත්තේත් නෑ මේ ඒ වගේම මේ මේ මේ මේ විස්තර කරලා තියෙන විදිහට ත්‍රිහේතුක ප්‍රසාර ලැබෙන්න අලෝභ අදෝස අමෝහිතකින් මරණයටපත් වේ තුන වේවි කියලා කියනවා සමහරව එහෙම කියනවා සමහරව කියනවා තමයි ජීවිත කාලය පුරා කරන ලද කුසල් වල අලෝභ අදෝස අමෝහිත විලිය අගුණ ඒ කුසල් ත්‍රිහේතුක කුසල නම් ඒ කෙනාට ඊගාව භවයේ තීතු කරන් තරම් පුළුවන් වෙයි කියලා. මේ ඇත්තට මේ කර්ම વિશે අපිට ගෝචර නැහැ. අපිට අපේ දැනුම මදි. මේ વિશે බුදුහාමුදුරන්ගේ විෂයක් කර්ම વિશે චිත්ත વિશે ලෝක વિશે. ඉතින් මම ගැන ටිකක් මෙහි කල්පනා කරන ගත්තොත් උම්මත්තක වෙනවා කියලා කියනවා. ඒ නිසා අපි ඊගා ප්‍රශ්නයක් නැහැ. කවුරුනි අපේ ස්වාමීන් වහන්සේ පාසඳන් ගැටළු වල නිවර්ති විග්‍රහ කෙටියෙන් උස්තන්දන මැනවි. බෞද්ධ දර්ශනයේ භෞතිකවාදීද විඥානවාදීද ඇත්තට බෞද්ධ දර්ශනය කියන වචනේ පවා එහෙම ගලපන්න පුළුවන් ගතියක් නැහැ. ඉතින් දැන් අර දැන් ලෝකයේ පවතින ලෝකායත විෂයන් පැත්තෙන් බලනකොට මොකක් හරි නමක් දාන්න බෑ ඒක ආගමක් කියන්නේ දර්ශනයක් කියන්න ඕනේ. නමුත් මේක මේක ඇත්තටම බෞද්ධ දර්ශනයේ ජීවන දර්ශනයක්මයි. භෞතිකවාදී පැත්තකුත් මේක තියෙනවා. විඥානවාදී පැත්තකුත් මේකේ තියෙනවා. මේකක ප්‍රතික්ෂේප කිරීමක් හෝ එකක බාර ගැනීමක් බුදුජානනාංශ ළඟ නැහැ. බුදුජානනාංශ මේව අතරමැද භෞතිකවාදී කියලා කියන්නේ ද්‍රව්‍ය ආධාන ලෝකතිය සැප සම්පත් සුඛභෝගී දේවල් වලින් ජීවිතේ තීන්දුව කරන ආධ්‍යාත්මික පැත්ත අමතක කරනවා. විඥානවාදී කියලා කිව්වහම ඒක නෙවෙයි වැදගත් දෙයක් විඥානය කියලා විඥාති මාත්‍රතාව නැත්තම් විඥා ධර්ම විඥානාර්ථ අදහස ඉතින් මේ දෙකම බුදුජන් වහන්සේ අත්දකලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් උන්වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව විස්තර කරන්නේ මෙවන සාපේක්ෂව තමයි. මේක නෙවෙයි කියන්නේ වාචික වාදයක් ගන්නවා. මේක නෙවෙයි කියන්නේ විඥාන වාදයක් ගන්නවා. ඒක නිසා අපි කච්චානපත්ත සූත්‍රය දිගේ ඉදිරියට යනකොට දර්ශනීය බුදුරජාණන්සේ ඉදිරිපත් කරන දර්ශනීය මොන වගේ එකක්ද කියන එක තමයි සූත්‍රය කුළු ගැන්වෙන්නේ. ඒක නිසා අපි හදිසි වෙන්නේ නැතුව භෞතිකවාදයක් නෙවෙයි විඥානවාදයක් නෙවෙයි කියන එක විතරක් මේ වෙලාවේ කියන්න පුළුවන්. කුස පිළිසින්ගත අවස්ථාව හා විඥානයේ සම්බන්ධය අනුකමක්ද ඒ කෙසේ සිදුවේද මේක මේ උක්‍රමත දහයෙන් කියනවා පිළිසින්ද ගැනීමත් එක්කම ඉෂ්ටි කුස භාව විඥානය ඔක්කොම එතන පිටිනවා කියලා නමුත් පපුවාවල පවා සමාන තැන්වල තියෙනවා සුමානයක් දෙකක් යන්න පුළුවන් කියලා. මම මේ ළඟදී කියවපු නියුරෝ සයන්ස් පොතක කියලා තියෙනවා සුමාන 6ක් 8ක් අතර කාලයක් යනවායි කියලා ස්ටෙම් සෙල්ස් හරිද මේ ඒකේ පිටලගේ ස්ටිපල් ස්වභාවයවත් තීන්දුව වෙන්න කාරණා එකක් මේ බලපානේ විවිධ කාරණා බලපෑම් තියෙනවා ඒ නිසා ඒව ඒ තරම්ම හරියට කල්සුදු වේදයකට ගන්න බෑ කුසල පිණිසගත් අවස්ථා විඥානයේ සම්බන්ධයන් කොහොමද කියන ප්‍රශ්නේදී මේ පද ආගමික සංග්‍රහවත් වලන ගිරවිල්ලක් හිරෙනවා. ඒ මොකද පිළිසිඳ ගන්න දවසේ මෞර්තිය බීජ සංසේචනය වෙනකොටම යුක්තාවක් හැදෙනකොටම එතන පිළිසිඳ ගැනීමක් වෙනකොටම විඥානයක් වෙනවා කියන කතාව දැඩිමත දාන්න ගන්න පුළුවන්. නමුත් බෞද්ධ සාහිත්‍යය සඳහන් කරලා තියෙනවා සර්වචන් වහන්සේ පිළිසිඳගත් දවසේ සුදුදන් රජු රෝයි විෂමහමායයි ලිංගික ක්‍රියාවේ ඉඳලා නෑ මම ඉඳලා තියෙන්නේ උපෝසත අට්ටාංශය. නිසා මේ වෙලාවේදී සංසර්ගයක් වෙලත් නෑ මේ වෙලාවේදී යුක්තාණුවක් හැදිලත් නෑ පිළිසිඳ ගැනීමක් වෙන්නත් බෑ. එහෙමනම් ඊට කලින් තිබුණු බීජ අණුව තමයි එකතු වෙලා ඒ වෙලාවේදී වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර පැටි එක වෙලා බඩට රිංගුවා කියන කතාවනේ අපිට කියලා දීලා තියෙන්නේ. ඉතින් ඒක වුණත් වෙන්න බෑ මොකද ඒක උපෝසත් දවසක් නිසා කාමීත්‍යචාර විතරක් නෙවෙයි බ්‍රහ්මචර්යය කියලා තිබුණා. ඉතින් ඒකට සිද්ධ වෙනවා කියන්නේ එදාම වෙන්න බෑ එහෙනම් පස්සේ වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් දැන් ඇමරිකාවේ සයන්ටිස්ට්ලාට ගාර්මන්ට් එක දෙන්නේ නෑ මේ ස්ටෙම් සෙල් පරීක්ෂා කරන්න. කියන්නේ ඉස්ලාම හැදෙන ස්නායු ශෛල වල පුදුමාකාර හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒක හදාරගත්තොත් කැන්සරක් තියෙන කෙනෙකුට හරි අල්සයිමර් තියෙන කෙනෙකුට හරි පාකින්සන් තියෙන කෙනෙකුට හරි ස්ටෙම් සෙල් එකකින් බට් කර ගන්න පුළුවන් වුණත් ඒකෙන් ඕන දෙයක් හදලා ගන්නවා. ඒක හැම දෙයක්ම වගේ හැදීමේ ශක්තියක් ඇති මේ මේ ශෛල අනිත්‍ය වගේ limit සීමිත නැහැ. ස්නායු ශෛලිය හරි ප්‍රබල ප්‍රකට ප්‍රමණතා තියෙනවා. ඉතින් පරීක්ෂා කරන්න කලල මරන්න වෙනවා දහස් ගණන්. කලල සෑහෙන ගණන් මරවර පරීක්ෂා කරන්න වෙනවා මිනිස් කර මිනිස් කර. ඉතින් ඒකට මිනිස්සු කැමති. කතරික ස්වභාවය විරුද්ධයි. කතරික ස්වභාවය විරුද්ධයි ඒක දෙයනාශ විශ්ි කරව නිර්මාණයක් විනාශ කිරීම. දැන් මේ ඔබාමා අසංකරව. ජනාධිපති අසංකරා ස්ටෙන්සල් පරීක්ෂා කරන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ ඉස්ලාමයේ කලල ස්නායු ශෛලෙක යන්නේ ගලු කොළ කණේක මිර්ච කොළ කෑමට වැඩිය ශරීරයේ ජීවය ඇති කරනවානේ. ඒකේ තියෙන ඔක්කොම කණිජ ලබන තියෙනවා මුල ඒ ඇති කරන ඕජාව තියෙන. ඒ වගේ චීනේ ඒ කලලෝනේ හදන සූප් එක හරි ගණන්. මිනිස් කරල දෙක තුනක් දාලා සූප් එකක් හදලා විකුණනවනම් මනස කලහද. අර කන්නේ හදලා පෙන්නලා දීලා තියෙනවා කලල තුන හතරක් දාලා තැම්බෙන සුත්‍රය. ඊමේල් එකක් කරලා තියෙනවා. මොකද ඒකේ තියෙන ඔක්කොම ඕජා. ඥානයේ පිටරක් කරනකොට මුස්පාලු කරනකොට තියෙනවා වගේ. ඉතින් ඒක හොයන්න හදන්නේ ඇත්තටම කොතනදීද මේ මනස මනසේ විනිශ්චය කිරීමේ හැකියාව සහ ඒකත් දැනගෙන මේ හැකියාව කොතනද පහර වෙන්නේ කියන්නේ. මම දන්නේ ඒකද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා කුසල දිනගත අවස්ථාව විඥානයේ සම්බන්ධය කුමක්ද කෙසේ සිටුවේද? ඒකෙන් කොහොමද මේවා කියන්නේ? මේක ඉක්මර පොඩ්ඩක් ඉන්න වෙනවා මෛත්‍රී බුදු හඳුර වෙනකම්. උන්වහන්සේට නම් පුළුවන් ඕක ඔය ටික. අනුසය අනුසය ඥානෙ මම වගේ මිනිස්සු කරන ආපුවම මමත් අමාරුවටපත් වෙනවා. විදේශීය ඉක්මෝර කිය ප්‍රශ්නය. දන්තබ අවස්ථාවකද විග්‍රහවන්නේ කුමක්ද? ඉතින් මේකට හරියට ලියලා තියුණා ඔය පිටිකේ ඥානසී ස්වාමීන් වහන්සේ කියලා බලන්න හරියට තේරවාදයේ තියෙනවා ඝාතනය කරලා වින විවේචනය කරලා හරියට විස්තර කරලා ඉතින් ඉවරයක් කරලා නෑ ඉවරයක් කරන්න බෑ භාවනා තුළින් විශ්ව ශක්තිය අතර ඇත්තේ කුමන සම්බන්ධතාවයක්ද මේ එක ජාතික ප්‍රශ්නයක් නැහැ එක එක චරිතන්ව කපටාන වෙනස් සම්දේ නම් ආනාපාන භාවනාව පොදුවක් ඔව් මේක ඇත්තටම මේ අද අද භාවනා ලෝකයේ තියෙන හරස්කඩක් මේක තියෙනවා භාවනා කරලා ඉස්සලා මුග දෙනකේ හිතවල ලැග්ගෙන තියෙන අදහස් රාශියක් නමුත් මේව උත්තර දීමෙන් විග්‍රහ කිරීමෙන් අපිට කවදාකවත් කෙලවරක් වෙන්න බෑ. මොන උත්තරේ දුන්නත් 10 දෙනෙක්ගෙන් ඇහුවත් මේ ප්‍රශ්නේ ඇහෙතත් එන්නේ. සාම සාකච්ඡාදීකෝ හෙටත් අනිද්දත් ගන්න. මොකද මේව කවදාකවත් මේ කන්වින්සිං ආන්සර් එකක්. ඒත්තු ගන්න යන උත්තරයක් දෙන්න කන්නත් බෑ. මොකද මේ බුද්ධ විෂයක් මේ කතා කරන්නේ. ඉතින් අපිට කරන්න තියෙන්නේ බේරගන්න බැරි කොටස් ගැන නතර නැතුව අපිට පුළුවන් හරිය ප්‍රත්‍යක්ෂ කළ හැකියි. අද්දුටුව දේ ගැන කතා කරනවා නම් අපේ දැනුමින් සාමාන්‍ය ප්‍රමාණයට අරගෙන නැත්නම් මේ වගේ ප්‍රශ්න මේ වගේ භාවනා කරන පිළිසික සාකච්ඡා කරන්න ගියාම හිත වික්ෂිප්ත කරනවා අනවශ්‍ය ප්‍රශ්න ඒ නිසා මේ ප්‍රශ්න කියවට මම විග්‍රහ කරන්න යන්නේ මම ගුරුමින් දැද්දී අවුරුදු 25 ගණක් වෙච්ච හම් කෙනෙක් ආ පොඩි පිළිසත් ධර්ම සාකච්ඡා කරද්දී ප්‍රශ්නයක් දැක්කා දැම්මා ඒකට ඒ ඡායත ප්‍රශ්න කියලා කිව්වම මම වැඩ කරන්නේ මේ භාවනා කරන ඇත්ත එක්ක ඒගොල්ලන්ට කතා කරන්න ඕනේ භාවනාවට අදාළ ටික විතරයි. මේ විශේෂ කරුණු කතා කරන්න පටන් අරගත්තොත් හිත වික්ෂිප්ත භාවයට යනවා ඒ නිසා ප්‍රශ්නේ මම ප්‍රතික්ෂේප කරනවා කියලා. තව ප්‍රශ්නයක් ආවම ඒකත් ප්‍රතික්ෂේප කරනවා. ඒ ගන්න ඕනේ අපිට විසඳ ගන්න පුළුවන් සාධනීය ප්‍රශ්න විතරයි බැදීවා. අපිට බෑක්ෂණ පැත්තකට දාන්න බෑ තියෙන්නේ. භාවනා කරන අයට භූත බලවේග කරදර කරන අයට සත්‍යයක් නැයි ආදාදෙමින් ගෞරව නමස්කාර පොරොත්තු ඉලා සිටිනවා. එසේනම් ඒවට ගැටි ක්‍රියාමාර්ගයේදී පාදා දෙමින් নমස්කාර කර දෙවි ඉල්ලා සිටිනවා. මේ භූතයන් අතර හතර මහා භූතයන්ගේ බලපෑම නම් පැහැදිලිවම තියෙනවා. පට වියාපෘති ජීව වායු. ඉතින් ඒක පටලවා ගත්තොත් අන්ධ භූත කරගත්තොත් ඒවත් භූතය වෙන බලවලු තියෙනවා. මේකට තියෙන උත්තරය තමයි ආනාපානසති. ඉන්ද්‍රයන් සඳහන් කරන මොනම වෙලාවක හිත ගැස්සෙනවා හෙල්ලෙන බලනොත් ආනාපාන හිත දාන්නේ කියලා උපන්නප්පන්නේ පාපකේ අකුසල ධර්මයේ අතර දහ පෙති රූප සමේති මේ ගිමානේත්‍රයේ ප්‍රථම මාසයේ හදිසි ලැස්සක් ඇවිල්ලා අර මතුවලා තියෙන දුවිලි ටික ඔක්කොම හොදලා යනවා වගේ ආනාපානෙ හිත දැම්මනම් කියන්නේ ප්‍රත්‍යක්ෂ කළ හැකි හුස්ම වදින් තන හිත දැම්මනම් ওই භූතය දෙන්නේ භූත ටික යන්න පුළුවන් තරම් දුර යන්න ඒක ප්‍රශ්නයක් නෑ ඔය බයක් හිතනවනම් සැකක් හිතනවනම් පොඩ්ඩක් අට්ටු කරලා බලන්න ආනාපානෙ තියෙනවා කියලා ආනාපානෙ තිබ්බ ගමන් වැටෙනවා කියන්නේ කරන්ට් එක ටක් ගාලා බෑ. අර නැගලා තියෙන ටෙන්ෂන් එක ටක් ගාලා බෑ. ඒකයි මේ කායන ප්‍රශ්න තියෙන වටිනාකම තමයි මේ ඇඟට කායට ප්‍රත්‍යක්ෂ කළහකට ගිය ගමන් අර තියෙන ඔක්කොම අන්ධමූතයක්. නෑ කියන්න බෑ. මේ ඔක්කොම බලපෑම් තියෙන්නේ සීලේ නැති අය. මුලින්ම දුර මතක තියාගන්න සීලේ යම් තැනක අඩුපාඩුවක් තියෙනවා නම් ඔය සෑම භූතෙකම එන්නේ. සීලවන්තයන් කියන්නේ තියෙන්නේ මේ ශරීරයයි ජීවිතයයි බුදුන්ව පූජා කරලා තියෙන්නේ සෙල්ලම් කරන ඕනේ නම් බිස්නස් කතා කරන ලොක්කත් එක්ක කතා කරනවා. ඉඳ ගන්නකොට බාරසන්න මේක බුදුන් අය මගේ ශරීරයයි අය කය ජීවිතයත් බුදුන්ව පූජා කරලා කියලා වාඩි. වාඩි ඇතුළේ කවුරුන්ද දීපන් යකෝ කිව්වොත් මේකයි පොඩ්ඩක් කතා කරන්න අපි අපි දීලා තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ. එයා බේරගන්න. මේක මගේ තොට දෙන්නේ නැහැ කිව්වොත් දැන් මේක ඉවරයි. ඔබ ගන්න දෙයක් ගනි ඉඳ ගන්නකොට හැමදාම සීය සීලේ ආවර්තනය කරලා මගේ මේ කය ජීවිතය ත්‍රිවිධ රත්න පූජා වේවා කියලා පුදලා බලන්න ජීඳ ගන්න. එන ඕන දෙයක් කරනකොට අර කරත්තයට පුදිය ගන්න පොඩි ධර්මවිදි කතාවක් තියෙනවා. මේ දරුවා මේ තාත්තා බොනවා. දරකරත්ත කාර්යය. ඌ පුළුවන් වෙලාවට පන්සලට යනවා. ඉතින් පන්සල් ගියා කියලා පොඩි දරුවාට තේරෙන්නේ නැති නිසා ආම්තුගේ වලු මේ නම බුද්ධායි කියනවා. එච්චර වෙන මොනවක්වත් දන්නේ මොකද්ද දන්නේ නැහැ. ඉතින් මේ දාතාත්ම මෙයාට කරත්තයට උදියගෙන යනවා දාපතුරා අන්තන වැඩි. ඉතින් ඒක යකෙක් හොඳටම බඩගිනි වෙලා බලනකොට මේ දරුවා බුද්ධියද කියලා කපන ලාගෙනකොට නමෝ බුද්ධය. යකාට කරන්ට් එකක් එනවා. වෙච්ච ගමන් මොකද මේ වෙන්නේ කියලා විජහාට ගිහිල්ලා සත් දෙවෙන්දේ හම්බෙලා තිනවා මම මෙහෙම මේ ඉති බිල්ලක් ගන්න ගියේ නමුත් අත ගාවුවම් 66000 කරන්ට් එකක් ගන්න. ඊට පස්සේ කොහොමද දන්නවද? ඒ දරුවා බුදුහාමුදුරගේ ගෝලියෙක්. ඒ දැකලා බුදුහාමරගේ ශ්‍රාවකෙක් කියලා. ඊට පස්සේ කන උඹට ඉදුම් හිටුම් ඊට පස්සේ හම්බ වෙන්නා ගිහිල්ලා බුදුහාමරගේ ශ්‍රාවකයෙක්. නැසී ගිහිල්ලා බුදුරජාණන් ශ්‍රාවක කරලා කියනවා මේ ස්වාමීන් වහන්සේ තමයි වෙන්නේ. මොකද කාරණාව? කාරණා මේමයි මෙන්න මේ මේ දෙයක් වුණා මම අත ගන්නකොට ඒක හීනෙම කෑ ගහලා තියෙන්නේ නමෝ බුද්ධාය. ඊට පස්සේ කීචනේ දරුවා දුප්පත් ඒ දරුවට මෙච්චර මෙච්චර කුමාර භාවව සම්පත්ත පොදු දීලා සරණ ගියේ. එන්නේ ඉඳ තියෙනවා මට නැහැ කියන්න බෑ. මම නම් මට නම් හම්බුනේ තාම මතක තියාගන්න සීලේ. හැම වෙලාවෙදීම පරිලංකේට ආදී වෙන බලාවෙදී තමගේ සීලය ආවර්ජනය කරන්න. සීලය ආවර්ජනය කළා කය ජීවිතයක් බුදුන් පූජා කරා. ත්‍රිවිධරත්න පූජා කරන්නේ. ගන්න කෙනෙක් ගත අනිතිගේ පරිලංක භාවනාවේ ඉන්න වෙලාවක එකෙක් කාලාදී එහෙම මරන කොච්චර ජොලියක්ද කියලා හිතන්නේ. පරියන්කේ වෙලාවට යකා ගන්න බෑ. කොයිද වැඩි ඉරියව්වත් හොඳ මැරෙන්නේ ඉතින්. ඉන්න වාචන ගම පාත්‍ර තන ගිල පාරෙන් පැත්ත ඇදගෙන වැටලා මැරෙනවා. කොච්චර ලස්සනද ඈ මං කියන්නේ ගැහුවන් මුඛා ගැහුවත් දැන් අපි ප්‍රියංගේ ඉන්න වෙලාවට ඔක්කොම අතහැරලා දාලා මේ බණ භාවනා කියන ලාග මොනේ අහා ගැහුවත් ඒ ඉරියව්ව බැරෙන්න හම්බ වෙනවනේ මම හිතන්නේ සුප්පක් ඇදලා වගේ වැඩක්. නිසා ධානයක් උඩ ගහන්න කියන එකයි තියෙන්නේ. තමයි සීලය ආවර්ධනය කරලා වාඩි වෙන්න භූත බලවේග නැහැ කියන්නේ බෑ. ඉතින් ලස්සන කතාවක් කියලා තිබුණා බලකොට ආනන්දමෛත්‍ය ආමතුරෙන් අහනකොට ඒකේ මගේ නමක් දාලා තිබුණා පත්‍රයේ ආටිකල් එකේ මම නම් සම්බන්ධ නැහැ ඒ බොරුවක් තිබුණේ. ඒ ස්වාමීන් වහන්සේ අම්බලා මේකලේට මොකක් ආමතුරු කියන මේ ඇහුවා මේ එක ඉදපු මහත් එක්ක ඇහවලු මේ ස්වාමීන් වහන්සේ මේ හොඳ වැඩ කරන්න ගියාම හරියට මාර බලවේග වැඩි. කවුකද මිනිසුන් නැහැ. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ ශානි කිව්වා එහෙම නම් එකක් තියෙනවා තමයි මාතය කැමති නෑ මේ. හොඳ පාත් යනකොට ඒක ලෙලදාත ලස්සනට කියලා තිබුණා. විපස්සනා කරන එක නට ඒ ප්‍රශ්නය. ඒක හරිය වටින ලස්සනට කියලා දෙනවා. අනික හැම පින්කමටම අර තට්ටු කරගෙනවා. විපස්සනා කරන කෙලින්ම හැංගිලා ගන්න දෙන්නේ මාරත් එක්ක. කෙලින්ම ඩීල් එක යන්නේ මාරත් එක්කම. ඉතින් මේසියා පැත්තේ කොයිලා තින්නවා. හැංගෙන්න දෙයක් නෑ. විපස්සනාව කෙලින්ම යන්නේ මැෂිනත් එක්ක ගත. මාර මැෂිනා. වටෙන් ගන්න දෙන්නේ. සමතෙට සීලයට අරෙන්නේ අපි දෙලිම කතා කරන්න යන්නේ බයයි. මේ විපස්සනා වෙන්නේ දෙලිම කෙලස් එක්ක යන්නේ. හෙන්ගෙන්න කියන්නේ. ඒ කියන්නේ අර ලස්සන දෙයක් කියලා දන්න ආටිකල් එකේ ඒ හැම හැම පිනටම මාර කලක කරන විපස්සනාට කරදර කරන්නේ. ආයතන කරන්න ආවකට නැහැ නේ කිව්වනේ ඒකද මාරේ අපි මේ විදිහට බලලා භාවනා කරන්නේ නැහැ ගහ ගහන ගහන්න කියන්නේ බලන්න බල්ල මතක් කියන්නේ. උනාට පස්සේ බලන්න කියන්නේ අපි කට්ටිය මේක ඉතලා බලන්න ඕනේ. ඒ කතා කරන්න යදන්නේ. කෙනෙක් යම් කෙනෙක් ගැන බලාපොරොත්තු ඉති තබාගෙන ඒ පිළිබඳ ඊනමම් මේ දිවගය ගත කරගෙන මේ පුදුලිය අතින් කාමයේ වර්ධය ඇසිරීම යන ශික්ෂාපදයේ කැදෙන්නේ. නෑ මේ කාමයේ වර්ධය ඇසිරීමනේ කාමයේ තියෙනවා. නමුත් වර්ධය ඇසිරීම කියලා කියන්නේ ආචාර ධර්මයක්. තව කෙනෙක් බුදුරජාණන්සේ කාමීත්‍යචාර පෙළලා තින්නේ දෙන්නේ දෙන්නේ එකතු කළ යුතු දිය කිසිෙන් හමාර කර යුතු කාම්‍ය කටයුත්තක්. අයිතුන ධර්ම විස්තර කරලා තින්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් සමාදන්ව කළ යුතු දිය කිසිෙන් හමාර කළ යුතු කාම්‍ය කටයුත්ත. මිතුන ලග්නයේදී යැනි මිහදෙන දැකලා තියෙනවා. මිතුන ලග්නය. අයිතුන සේවනයේ කියන්නේ වගේ ඉන්නේ එකතු වෙලා කරන දෙයක්. ඒක නිසා කාම මිත්‍යාචාරයේදී ආචාරයක් තියෙනවා. ආචාර වෙන්න අනුගාමී දෙන්නේ. ඒ නිසා කාමීත්‍යචාරය ඇති වරදව හැසිරීම කියන එකේදී ආචාර ධර්මයක් වශයෙන් තියෙනවා. සොයාගින්නි කිවින්දන කියලා වෙනම જાතියක් තියෙනවා කාමීත්‍යචාරය වෙන්නේ නැහැ. කාමීත්‍යචාරය වෙන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතු කළ යුතු, ඒකෙන් හමාර කළ යුතු ග්‍රාමීය ධර්මයක් කියලා තමයි දරොචන් සිප්පින් ගතියේ මෙවුවා මනසෙන් සිද්ධ වෙන්නේ. මනෝ මේ මනෝ දුස්චර්ත වලට වැටෙනවා. ශිල්පද වලට අහු වෙන්නේ නැහැ. ශිල්පද වලට අහු වෙන්නේ කායික වාචික විතරයි. රැනින්දේදී අපේ හිත නින්දෙන් අපේ හිත විසිරෙන්නේද? අ හිත වගේම තමයි රැය හිතේ කිසි වෙනසක් නැහැ. හිතට රැඳවල් දෙක නැහැ. හිතට සූර්යයක් චන්ද්‍රයෙක් දිවා රාත්‍රී මොකක්වත් නැහැ. මේ හිතට දාගත්ත කෝලම් ටිකක් තමයි මේ රැඳවල් හරි වැරදි හොඳ නරක කළු නිල් කහ බල කියන එක නිකමට හරි ගිහිල්ලා අජටාවකාශයට කියනවා පැය භාගෙන් භාගයට නැරෙන. ගෝකේට කැරකන පැයකට සැරයක්. ඉතින් එතකොට පැය භාගයක් රැය පැය භාගයක් ගන්නවා. ඒකට ඔළුව අංජබජල නැහැ. මොකද කියන්නේ බයලොජිකල් ක්ලොක් එක කොමාප්සට් කරනවා. ඔයගොල්ලෝ කන්නත් දන්නේ නැහැ කොල්ලෝ නිදා ගන්නත් දන්නේ නැහැ කොල්ලෝ දත්ම දින්න දන්නේ නැහැ කොල්ලෝ උදේ කෑමත් දන්නේ නැහැ කොල්ලෝ දවල් කෑමත් දන්නේ නැහැ. පාලක මැදිරියෙන් කියන්නේ දැන් නම් අපිට උදේ 6 කියලා. පේන්නේ නැහැ. නිසා අපේ පටු මනසට ලංකාවේ ඉන්නවනේ ලංකාව අල්ලගන්න. ඉංගලන්තේ ඉන්නවනේ ඉංගලන්ත වෙලාව අල්ලගන්න. ඒ අනුව අපි දිවරාත්‍රි කල්පනා කරාද සූර්යාට වෙන දිවරාත්‍රි. මේකට හිතනවාද සූර්යා සූර්ය ලෝකේ කාට හරි ඉන්න පුළුවන් නම් දැලා රැඳවල දෙකක් තියෙන්නේ. මේ මනසට මොනම ධර්මතාවක් නැහැ. අපි මේක නෙමෙයි උගන්න පිටින් දාගත්ත ටිකක් තමයි. හොඳ ලස්සන කතාවක් කියනවා. විහිළුවට කියන්නේ ඒක විහිළුව පොත් නෑ ඒක ඇත්තක් තියෙනවා. දිව්‍යනාශයේ පළවෙනි දවස් තුනේ තනකොළ මැරුවා. ඔය අනම්මනම් මොනද ටික බීලි බීලි කරගෙන ඉඳලා තියෙනවා. තුන්වෙනි දවසේ තමයි දිවරාජ්‍යම වරක්. තුන්වෙනි දවසේ පස්සේ තමයි දිවරාජ්‍යම වරක් දවල්ට ආලෝකයක් රාත්‍රියට අන්ධකාරයක් කියලා ඊට පස්සේ දවස් ටිකේ තමයි මේ ලෝකෙම වෙන්නේ. බෞද්ධ කනවා ඉතින් මුල්ලවත් තුන කවුද ගන්නේ? දිවරාජ්‍ය නැත්තම්. දවස්තුරක් තුනකට පස්සේ දිවාරාත්‍රි මම වගේ ඩීසි ඉස්සලා ටික කොහෙද දිවාරාත්‍රි? එතකොට කො කොහොමද ඉන්න දවස්තුරක් යන්නේ කොහොමද? නැචේලිය. මේ නිකම්ම කටේ ඒක නිසා මේ සේරම මතක තියාගන්න බුදු සංඥා ටිකක් බුදු සංඥා ටිකක් විතරයි මේ රාජ්‍ය දේවස් කියලා අපි කරගෙන තියෙන්නේ. ඕන විදිහට මේ සංඥා වෙනස් කරාට පස්සේ අපිට මේ මිනිස්සුන් නටවලා ගන්න පුළුවන්. දැනටත් තියෙන නැටවෙන නැටවිල්ල. මේ මේ මේ දේවල් අනුව මොලේ යම් යම් රසායනික ද්‍රව්‍ය නිකුත් කරන ඒ ද්‍රව්‍ය නිකුත් කරාම මනසට දවාගෙන කරන්න පුළුවන් රාත්‍රී ගන්න ඕන දෙයක් කරගන්න. ඒ නිසා නිින්දට යනකොට නැත්නම් හිතගෙන කතා කරනකොට අපි වෙට හිතා ගන්න බෑ අපි ඉන්නේ විශාල මේ මායාවල් රාශියක හීන රාශියක මුලාවල් රාශියක ඉතින් මේක හරි වැරදි හොයන්න හදනවා කියලා කියන්නේ මේ ළමයි හෙල්ලම්පත් කියන ගේ මේකට ගෘහ නිර්මාණ ශිල්ප වඩ ගන්නවා. දෙල්ලංගයක් හදන්න ගෘහ නිර්මාණ තරගයක් පවත්වන්න දෙයක් තියෙනවා. මේ හැදුවා මේ කඩනවා. වැල්ලේ වැලි මාර්ගාවක් හදලා තෑගි දෙන්න දෙයක් තියෙනවා හොඳ එකක් නිර්මාණය කරා ඒක මොකද ඊගාව වෙනද ගල යනවා. මේ වගේ දෙයක් අල්ලන්න මේ කරන රණ්ඩුවක් මේකදී. ඔබේ ස්වාමීන් වහන්සේ ඵල සමාපත්තිය සහ ධ්‍යාන සමාපත්තිය වෙනස කුමක්ද? ඵල සමාපatti ලෝකෝත්තරයි කියන විස්තර ධ්‍යාන සමාපත්තිය රූප ධ්‍යාන නැත්නම් ලෞකිකයි. මේ සමාපත්තියදී වෙනස් අරමුණු ශබ්දෝ සිතිවිලි දැනනවාද? ප්‍රති කියන විදිහට නම් එහෙම සමාපත්තිය අවස්ථාවක් තියෙන්න බෑ. නමුත් මේ තැනකදී මොකලාන ස්වාමීන් වහන්සේ මට මතක නැහැ. නිමිකලා ගංගා තීරයේ පොදු ඉන්නකොට උන්වහන්සේ චතුත්ථ ධ්‍යාන සමාපත්තියේ කතාවක් කතා කරලා කියනවා ඒ වෙලාවේදී ගඟට බහලා සෙල්ලම් කරන ඇත්තුන්ගේ කුංචනාදිමට ඒක සමාපත්තියේ ඉන්නකොට එහෙම ඇහෙන්න පුළුවන් කියන ප්‍රශ්නේ අටවචාන් වහන්සලා විස්තර කරනවා එතෙන්දී මේ දුරට වශී කරගත්ත එක්කනට ඒකක් ආවයි කියලා ප්‍රශ්නයක් නැහැ. තමන් ඉන්න සමාපත්තිය ඉන්න පුළුවන්. මොකද මොග්ගලණ ස්වාමීන් වහන්සේ සමාපත්තිය පැත්තෙන් සර්වචන්නාතර පමණක් දෙවෙන වෙන විදියට අරගෙන තියෙනවා. නමුත් ප්‍රශ්න තියෙන්නේ මේ ශබ්ද හෝ හිතිවි දැනෙන එක නෙවෙයි. ශබ්ද හෝ සිතුවිලින් හිත කැඩෙනවා කියන්නේ. හිත කැඩෙන්නේ නැතුව දැනෙන්න ඕන තරම් ඉන්නේ. ඒක තමයි විපස්සනාදී වාසියට ගන්නෙ. ශබ්ද තියෙනවා. ශබ්ද තියෙදි ආනපනිය. ශබ්ද දැනෙනවා. මොකද ඒක කැඩෙන්න ආනපනිය අනිවාර්යෙන් කැඩෙනවා නෑ. ඒ වගේම හිතවිලි තියෙනවා. තමයි පාප හිතවිලි වෙන්නේ. මොකද ඒ තියෙදි ආනපනිය අල්ලන්න පුළුවන් නම් සතිය කැඩෙන්නේ නැතුව මේ හිතවිලි ආශ්‍රේ හිත පවත්තන්න යන්න පුළුවන්කම තියෙනවා නම් ඒ යෝගාචරයට මුදුම ප්‍රතිශක්තියක් දැරීමේ ශක්තියක් එන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් සිටින ආනාපාන සති සිටිවිලි හරියට දැන් ආනාපාන සති සිටිවිලි දැන් ඉතල දැන් එනකොට සාහරේ නැවතුන මේක මොන ආකාරයේ සිදුවෙලාද කියලා මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ සිදුවිලි තියෙද්දි ආනාපාන සතිය නොකඩවා පවත්වා ගැනීමේ ක්‍රියාවකට සිදුවෙන පවතිනවා නම් ද නැත්නම් ඒක පවතින්නේ නැත්නම් මේ මේක දේශ සිදුවිල්ලක්ද මේක ඒකේ මුලට පැහැදිලි කරන්න හිතවිලි අස්යෙන් ආනාපාන දිහා බලන හිතවිල්ල ද්වේෂ මාත්‍රක රාග මාත්‍රක හතරින් බලන මිසක හිතවිල්ල තෝරන්න බැරම යන්නේ හිතවිල්ලෙන් බලපෑමක් නැහැ හිතවිල්ලෙන් අපිට බලපෑමක් තියෙන්නේ හිතවිල්ල රැඳිලා ඒක තියෙනවා ඒකට ආනාපාන පාවා දෙනවා හිතවිල්ල හරහා ආනාපාන බලනවා නම් අර හිතවිල්ල මොන කොලම් කරගෙන හිටියත් Taman එකෙන් කොලම් වෙන්නේ නැහැ කොල වෙන්නේ නැහැ බලන ආනාපාන බලන හිතවිලි මේම ඇටි හැලෙනවා කියලා කියන්නේ හොඳ වෙලා යනවා. ගබ්ස වෙනවා. ඇට හැටි හැදෙනවා. ඒකෝට තියෙන ඕනේ නම් ඒක ලස්සනට තේරෙන සක්මන් කරනකොට සක්මනේ අඩියදී හොඳට තේරෙනවා. මෙතනදී හිතවිලි එනවා. අනේ මට මෙච්චර තියෙදි හිතවිලි එනවානේ කියලා කල්පනා කරපුවා හිතවිලි රාශියට හිතවල. එතකොට මම දකුණාම තමයි. නම් විදිහට යෝගාවචරය හිතුවොත් එමේ හිතවිලි නතර කරන්න බෑ. ඕන ඕන එකක් තිබිච්චම වම දකුණ බලන්නේ හිතවිලි පැත්තකට යනවා. එතකොට තේනවා මේ හිතවිලි වම් දකුණ කොයි වෙලාවෙත් තියෙනවා අපි කොයි එකටද ඡන්ද දෙන්නේ. දෙන ඡන්දය අනුව ඒක ලොකුයි. අදාහරණදී හැලෙනවා. ඒ නිසා හිතවිලි වල කෂ්ට මේ නපුරු ගතියක් මොකක් කර නෙමෙයි තියෙන අපේ දුර්වලකම තියෙනවා. අපි මේ සමාදම් වෙන්නේ හිතවිලිද ආනපාන. ඒ සමාදම් සක්මනද? වම දකුණ. මුදුවර දැනගන්න ලෑස්තිලා ඔය හිතවිලි කොච්චර ආමන්ත්‍රණය කරන්න ආවත් මම මගේ කියන කිවිසුම අනුව මම වම දකුණ කරගෙන යනවා කියලා ටිකක් අර උත්සාහ කරලා සාර්ථක වුණාට පස්සේ ඇත්තටම කියන්න වෙනවා හිතවිලි නැතුව වම දකුණ පවස්තන සතියට වැඩි උත්තරම සතියක් තියෙන්න ඕන හිතවිලි තියෙද්දි වම දකුණ සතිය පවස්තන. ආනාපාන භාවනාවේදී හිතවිලි නැත්නම් ආනාපාන සතිය මොනවා ආකාරයෙන් කරනවා ඒක හොඳ නැහැ. හොඳ සතියක්. අර අයිට වැඩිය සතියක්. ඒ කියන්නේ මේ බයිසිකලයක් පදින්න පුළුවන් හෑන්ඩල් එක අල්ලන්නේ නැතුව. දන්නවද හෑන්ඩල් එක අල්ලන්නේ නැතුව පදිනවා කියන එක? අනියති කල්ලගෙන යන්න පුළුවන්. අත් දෙක මතරලා යන්නත් පුළුවන්. එතකොට ඇඟෙන් නවල ඕන විදිහට හරවගෙන යන්න පුළුවන්. දීපු වෙනසේම හැන්දාවට යනකොට විසිල්ලක් ගන්න. වල කොටල එකකවත් වැටෙන්නේ. රෝජ් ගහගෙන හැන්ඩල් එක අල්ලන්නේ ගියොත් වලකමයි වැටෙන්නේ. මොකක්වත් නැතුව පදින්න බෑ මොකක්වත් වෙන්නේ. මේක මේක පුදුමාකාර සෙල්ලක්කාර ගන්න කියනවා. ඕගොල්ලෝ වයස වැඩි මට. උත්තර නාක් වෙලා ඉන්නේ මයිත් එක වැඩ කරන්නේ නැත්නම් තරුණ කාර්යාවන මම ඔය වැඩි ඔක පුරුදු කරලා දෙනවා. මේ ඔය ඔය කොඳුරු දෙක කල හතයි පටේ මොකක්වත් ඕනේ බං. මේ මුලදි දෙන්නවට මුලදි හොඳ කතා ලවුරක් ගත්තොත් සීලෙක බෙහෙట్లా ප්ලාස්ටික් කරලා අල්ලලා දෙන්නවට දුන්නට පස්සේ පට්ටක නටු මුඩ නටු පිපාතර නටු මුඩ නටු නටාට ආලා කරගන්නවා. අපි පෙන්වන්නේ නැහැ. කාටවත් පෙන්වන්නේ නැහැ. බලන්න ගන්න මේ වෙලාවේ හිත එකලස්. මේ වෙලාවේ හිත දීපයික. මේ වෙලාවේ හිත විස්්‍රාම වෙලා තියෙන. මේ වෙලාවේ හිත ඉදකලා වෙලා තියෙනවනම් කවුරු මොනවා කියව අපිට මොන හිතවිල්ලාම අපිට නිසා හිතවිලි නැති ලෝකයක් අපි ආරම්භයේදී පටන් අරගත්තට ඒ හිතවිලි නැති ලෝකයක් හැමදාම ජීවත් වෙන්න හදන්න එපා. සද්ද නැති ලෝකයක්, එහෙම නැත්නම් මේ වේදනා නැති ලෝකයක්. ඒක තියෙද්දි පවත්තන එක නැතුවද පාත්‍රණ මෙදී ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒකට හිතට කියලා යනකොට ඔබට ඊයේ ඉතින් නැතුව අනබන කරන්න පුළුවන්. ටිකක් චීති කරපන්. ඊට ඔට වැඩි චීති කරන්න වෙනවා. අන්තිමට ගිහිල්ලා මරණ චිත්තක්ෂණේ ඉපයි අපි මෙහෙම පණනට තුරන. ඉතින් මේ අපි යන්නේ එහා පැත්තට නොවන තැනකට. මරණ චිත්තක්ෂණේ ඒකයි සාරවත්යන් වහන්සේ රාහුල පුජාම්තුරන් කියන්නේ රාහුලේ ඔබ ජීවත් වෙද්දී ආනාපානෙ තියෙන පුළුවන් හැම පැතක හැම පැතිකටම දැක්කනම් මරණ අවස්ථාවේදී අන්තිමට යන ප්‍රසවාසයත් සිහියෙන් යුක්තව යන්න කියලා බුදුහාමුදුරුවෝ සාතිකේ. චාරිපක පස්සාස්මි ඥානතෝ නිරුද්ධಂತಿ. ඒ නිසා මේ ජීඳා ජීවිතය හම්බෙන හැම කෂ්ටිරමකදීම හැම හුරු කොලමකදීම හැම නාඩගමකදීම බලන්න ඕනේ මේ හරහා අනපාටි බලන්න. Taman කාටට වයින් වෙලා. Tamanට කවුරු හරි වයින් වෙලා. නැත්නම් Tamanට ආශාවක් ඇති වෙච්ච වෙලාව. මේ සෑම වෙලාවක බලන්න මේ හරහා ආනාපානේ බලන්න පුළුවන් නම් ජීවිතේ හැම වෙලාවකම තරුණ වෙන්න ගන්න. ඉරියව් වෙන්න පටන් ගන්නවා අලුත් වෙන්න පටන් ගන්නවා. එන දේවල් වලට සැලකෙන්න. විකාල භෝජන ශික්ෂා පදයේ තාදුපත් විචාර කර දෙමින් කවුරු ඉලා සිටින අතර දවල් 12න් පසු නැවත පෙරවරු ආරකට යුතු වේලාවට පැහැදිලි කර දෙමින් කවුරු නමස්කාර කර දැක්ව ඉලා සිටින් මේකට ඇත්තම සම්පූර්ණ අවුරුද්දට හරියන සවිස්තරාත්මක කාලසරණක් අපි ඊට තියෙනවා මේ දවස්වල 12යි නැත්නම් 10 10 12 15 විතර වෙනකන් මැදයන්නේ ඊට පස්සේ 5 35ට ආගම ඒක දවසින් දෙකකින් මාරු ඒ ඉතුගුණ යනවා සහ රටතොල් වල හැටියට ඉතින් ලංකාවේ ඇත්තටම කොළඹයි මේ අම්පාර පැත්තේ ගන්න විනාඩි 3ක පොඩි වෙනසක් තියෙනවා නක්ෂත්‍ර අනුකූලව ඉතින් ඒක හරි ඇසලා තියෙනවා ඒක නම් හරි ඇසලා දෙන්න පුළුවන් අවශ්‍ය නම් ඒක දැන ගැනීමට විකල් බෝධන ශික්ෂාපදයේ පිළිබඳව මම හිතුවේ විශේෂයෙන්ම අර රේරුකාණ චන්දිවිල් සාංශකව දක්වන එක ඒකේ සාමාන්‍ය විස්තරකේ ගොඩාක් විස්තර සහිතයි සාමාන්‍ය විස්තර කරගෙන මම බලන්න ඒක මේ පොදු දැන ගැනීම සඳහා මොකක්ද මේකෙන් අදහස් කරන්නේ කියන එක එහෙම නැත්නම් ඔය ප්‍රාථමික වර්ණාවෙත් තියෙනවා විස්තර නම් ඒකේ 100 100ක් ඉවර කරන්න බෑ කොහොමඩක්වත් ඒක. ගොඩාක් තියෙන ආහාර වර්ග ඔක්කොම ලෝකේ තියෙනවා ලයිස්ට්පත කරන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් ආරසා විස්තර කරන යන්නේ තමයි කරන්න තියෙන්නේ. මේක මම හෙට හෝ අනිද්දා වෙනකොට දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරන්න. ඒ මේ මේ සංස්කාරය රචනාපු අරුණ පිළිබඳව සිදු අමුතු හද උපතේ මුළු අවුරුද්දේම කාලතරම් දින මේක සදාකාලිකයි කියලා දාලා තියෙන්නේ. නමුත් ඒකත් කවුරුත් මහිතන කොච්චර ගාන සැරයක් ලෝකේ වශයෙන්මත් ඒක වෙනස් වෙනවා. නමුත් අපි මේ ඉන්න කාලේට 2012 නේ වැඩි කාලෙකුත් නැහැ ඉවර වෙන්නේ. ඒ කාලෙට ඇති වෙයි කියලා හිතනවා තියෙන්නේ. එතකොට මේ අර විකාල භෝජන කියන එකේ ශික්ෂා පදයට ඉතු ටිකක් මම බලන්න. සාමාන්‍ය ජාම බේර ගන්න අපේ රේණුකා ස්වාමීන් වහන්සේ අපි දීලා තියෙන පොතක පොඩ බලන්න මේක මතනේ සාමනීර බණ ගහම් පොතේ නැහැ. ශාසනාවතරණයට කි පොයි දිනේ කියන පොතෙත් ඇති. උපසම්පදා සීලය කියන පොතේ වගේ පොඩි විස්තරයක් තියෙනවා පිටිභාගයක විතර වගේ. මොකද මේක වාග් බරපතල ප්‍රශ්නයක්. හැමදාම මේක වෙනුවෙන් සමහරව අනවශ්‍ය විදිහට එක්කෝ සැක කරනවා. සමහරු ගණන් ගන්නෙම නැතුව ඒ ශික්ෂාපද ගැන ගණන් ගන්න නැතුව මෙතන විදිහට රැට කන්න පටන් ගන්නවා. ඉතින් ඒකට පිරිසක් එක්ක ඉන්නකොට හරි අවුලක් ඒ නිසා මේක කවදා හරි අපි සාමුචික දෙන්න වෙනවා. ඒක මම බලන්න මේ පිළිගන්න පුළුවන් කරපදී ස්වාමීන් වහන්සේ නමක් කියනද විස්තරක් ඉදිරිපත් කිරීමෙන් තමයි මම හිතන්නේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ප්‍රශ්නට ගැළපෙන උත්තරයක් ලංකා කරගන්න පුළුවන්. මේ අරුණ අරුණ සට ඒක තමයි ඒකම ඒකමුත් මේ පිටිපතත් එකක් ගෙනත් දුන්නාම ඒක තියෙනවා A4 paper එකකට හදපෙකක් තියෙනවා ලොකු කැලැන්ඩරේ සයිස් එකට අනුගමකුත් තියෙනවා. ඒ ෆෝ පේපර් එක තියෙන එක මෑනියුල් එකක් අවශ්‍ය වෙනවා. ඒ මාසෙන් මාසෙට ඒක වෙනස් වෙනවා. අවුරුදු දසක ඩොලර් 555 තිබුණා. දැන් 535ට බැලලා වෙනවා උගේ ආර. දැන් අපි ඒකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙන මම හිතන්නේ ඒක ඒ විදිහටම ගත වෙලා තියෙනවා. ඒ නිසා අපි ධර්ම සාකච්ඡා ස්ථානෙට ඉලක්ක වෙනවා. අපි තව එකමාරක නැත්නම් හතරට නැවත පරියන්කයක් සඳහා සමෝ භාවනාවක් සඳහා දෙදෙකට යනවා. සිහිනාරක සේවන සඳහා